සූත්‍රය ගත්තා සාධක සූත්‍රයක් වශයෙන්. ඒ සූත්‍රයේදී මේ රාගයාගේ ප්‍රහාණය, දෝෂයාගේ ප්‍රහාණය, මෝහයාගේ ප්‍රහාණය වශයෙන් පින්නන මේ සුපටිපන්න භාවය රූපස්කන්ධය වශයෙන් කොහොමද? වේදනාස්කන්ධය වශයෙන් කොහොමද? සංඥා ස්කන්ධය වශයෙන් කොහොමද සංස්කාර ස්කන්ධය වශයෙන් කොහොමද විඥාන ස්කන්ධය වශයෙන් කොහොමද කියන එක විස්තර විභාගයටයි බහගෙන ඉන්නේ. ඉතින් ඒ ගමනේදී ඒ රූප වේදනා ගෙවම් කරමින් ඊගාට මේ සංඥා ස්කන්ධයට බහිනකොට අපිට කාටත් වැටෙනවා මේ කාරණාව බොහෝමත්ම සූක්ෂමයි බොහෝමත්ම සංකීර්ණයි උද එලඹ සිටි 100කින් මේක තේරුම් ගන්න උත්සාහ කෙරුවොත් හරිම ධර්ම රසයක් තියෙනවා. යම් ආකාරයකින් ඒක වැටව ගන්න බැරි උණයි කියලා නිවන් ලබන්න බැරිකමක් නැහැ. ඒ අනිපැතින් කියනවනේ මේක වටහා ගත්තයි කියලා කියන හුදුම හුදු මූලධර්ම දැනීමක් නෙමෙයි. ඒක ප්‍රතිපත්තියට උදව්වක් කරනවා. බුදුම ධර්ම රසයක්. වෙන දැන් කාලේ විශේෂයෙන් කියන්න තියෙන්නේ අද මේ නවීන විද්‍යාවෙන් මේ එක එක ඉඳුරම් පිනවීම ඉදිරියට ගියත් අවුරුදු 200ක 300ක පරිශ්‍රණවල ප්‍රතිඵලයක් වශයෙන් ඉඳුරම් පිනවීමෙන් මේ බලාපොරොත්තු වෙන්නා වූ සුඛය පිරිච්ච භාවය සම්පත්‍තිකර භාවයේ වෙනුවට විශාල අසහනයක් ඒ වගේම විශාල ආතතියක් විශාල පරිසර දූෂණයක් විශාල <clears throat> සදාචාරාත්මක කඩාවැටීමක් වෙලා තියෙනවා. ඒ නිසා හොඳටම මේ වැඩියෙන් පරිශීලන කරපුවත් වැඩියෙන් දන්නවා මේ ඉදුරම් පිටවීමෙන් ওই කියන සැපයක් හෝ ওই කියන පාලනයක් හෝ ওই කියන අධිකාරී ශක්තියක් ගන්න බෑ. එතනදී දියුණු භාවය විද්‍යාව ඉදිරියට යනකොට එක පැත්තක හොඳ පැත්තක් තියෙනවා. ඒක ඒක විසීම ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරන කරන ගිහිල්ලා මේ හඳුනා ගැනීම මේ සංඥාව කොච්චරක් බලපානවද කියන එක මේ සැප කියන එක හුදු භෞතික දියුණුව පමණක් නෙමෙයි ඒ සඳහා ඊට අදාළ පුද්ගලයෙක් හඳුනා ගන්න හැටි. ඒක ඒකට ලේබල් එකක් දාන හැටි. එහෙම නැත්නම් ඒක නම් කරගන්න හැටි ඉතාමත්ම සූක්ෂමව පුද්ගලයෙන් පුද්ගලයට නයිසાર્ගික වූ පෞද්ගලික වූ කාරණාවක් බව තේරුණාට පස්සේ අර විද්‍යාවේ තියෙන නැවත නැවත කිරීමෙන් ඔප්පු කරනවා කියන ගතිය එතනම ලැත්තනම ලොප් වෙලා යනවා. විද්‍යාව කියලා කියන්නේ යමක් නැවත නැවත ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් කම. පුළුවන් නම් විද්‍යානුකූල සත්‍යයක් තියෙනවා. එහෙම නැත්නම් ඒක විද්‍යානුකූල නෑයි කියලා මේ විද්‍යාව හොයාගත්ත උපමාන වගේක් තියෙනවා. ඒ වගේ මේක දෙන්නෙක් තුන්දෙනෙක් එකතු වෙලා බලනකොට එකම পেইන්ට් ඕන. එහෙම නැත්නම් දේවල් গুপ্তයි. එහෙම දේවල් ගුඩයි. එහෙම දේවල් විද්‍යාව ගන්නේ කොහොම පහක් දේවල්. මුත් මේ සංඥාවට ආවට පස්සේ තන්නේ ක්‍රම පේනවා එකම දෙයක් දිහා දෙන්නේ බලනකොට දෙන්නගේ සංඥාවල් වෙනස්. යෝගේ එකම මිනිසයා එකම දෙයක් දිහා දෙපාරක් බලනකොට සංඥා විපල්ලාසය විපරිණාමය සිදු වෙනවා. මේ තරම් සූක්ෂමව නැනෝ ටෙක්නොලොජි එක එහෙම නැත්නම් කාලේ ඉතාමත්ම සූක්ෂව මනින ක්‍රමයක් ක්‍රමයෙන් තමයි ගොඩනගිලා ආවේ. සරුවඥාන්සේ මේක අවුරුදු 3000කට ඉස්සෙල්ලා ක්ෂණ සම්පත්තිය කියන වචනේ එහෙම නැත්නම් අප්‍රමාදේ කියන වචනේ බොහෝම ලස්සනට බොහොම ආගමානුකූලව ධර්මානුකූලව ගෙනත් තිබ්බා. අවාසනාවට වගේ ආගම විසින් ක්ෂණ සම්පත්තිය සහ අවිද්‍යාව අප්‍රමාදී කියන දේවල් පැත්ත කර කරපු නිසා අපි සාමාන්‍යයෙන් කාලයේ ඝණයක් වශයෙන් කුට්ටියක් වශයෙන් දේශයේ ඝණයක් වශයෙන් කුට්ටියක් වශයෙන් සලකලා නැවතත් අර රාගේ වැඩන, ద్వේෂයේ වැඩන, මෝහයේ වැඩන පැත්තට ගියා. මොකද භාවනාවේදී මේ සතියෙන් ඊ타මත්ම තුනීවට කාලේ පෙති පෙති පෙති පෙති පෙති පෙති ගහලා. ඊ타මත්ම තුනී කාලේ ක්ෂණය වෙන් කරගන්න දවසේ පේනවා එකම දෙයක් දිහා දෙසරයක් බලනකොට ඒක මොකද්ද විපරිණාමයක් තියෙන්නේ. ඒ වගේම හොඳටම තේරෙනවා අනිත් එක්කන ඒක දිහා බලනකොට එයා වෙන මොකද්ද අදහසක් කරන් තියෙන්නේ කියලා. ඒක නිසා මේ සංඥාවේ තියෙන මිරිඟු ස්වરૂපය. එහෙම නැත්නම් විද්‍යාව කියන තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන එක ਸਰවඥාසේ ඔල්ලුවෙන් හිටගෙන කියනවා පෘථග්ජනයට යම් දෙයක් පේන්නේ නැත්නම් ඒක ඒකාන්තෙම තියෙනවා. පෘථග්ජනයට යමක් පේනවනම් ඒක සම්පූර්ණ ශූන්‍යයි කියලා. ද්වේතානපස්සන සූත්‍රයේදී සම්පූර්ණයෙන්ම මේක ඔළුවෙන් හිටගත්තු ස්වරූපයට පෙන්වනවා. ආර්යයන් වහන්සේලාගේ ලෝකයේට යම් නිවනක් විමුක්තියක් තියෙනවා ඒක පුත්තජනට මොන જાතින්වත් පේන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ කියලා ඔප්පු කරනවා. නමුත් ආර්යයන් වහන්සේලා බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා උන්වහන්සේට අනික ඔක්කොම පේන දේවල් ශූන්‍ය වශයෙන්ුත් මේ නිවන මේ විමුක්තිය බැලිය යුත්තක් වශයෙන් පේන නිසා සංඥාවේ මොන්න තරම් වෙනසක් සිදුලා තියනවාද ඒක ඕනම කෙනෙකුට කරගන්න පුළුවන් ඒ නිසා මේ සංඥා ස්කන්ධය හරහා කොහොමද ඝන බහල වූ රාග ద్వේෂ මොහ ඇති කෙනෙක් ක්‍රමයෙන් ඒ රාග ద్వේෂ මොහ තුනී කරගන්නේ. ඉතින් ඒක අර රාගය ద్వේෂය මොහ තුනී කිරීම ඇත්තයි. රූප හරහා වෙන්නේ කොහොමද? වේදනා හරහා වෙන්නේ කොහොමද? සංඥා හරහා වෙන්නේ කොහොමද? ආදි වශයෙන් බලාගෙන අපි පසුගිය දවස් දෙකේම උත්සාහ කළා. හැකිතාක් දුරට ප්‍රකාශිත අදහස් සාධක සූත්‍රය ඉදිරිපත් කරගෙන අපි මේ කරගෙන යන භාවනාවේදී අපි එදිනෙදා මේ සංඥාවෙන් කරන ඇස් බැඳුම් මේ සංඥාවෙන් කරන ඇහැට වැලි ගැසීම් එහෙම නැත්නම් මායාකරණය අපි තවදුරටත් සංසාරේ බඳින්න නැති වෙන විදිහට මායාකාරයාගේ මායාවක් වශයෙන්ම දැක් ගන්න උත්සාහ කරනවා. ඒ නිසා ඇත්තටම ඊයේ අපි අඳුනගත්තා නැත්නම් බැසගත්තා මේ මදුපිණ්ඩික සූත්‍රයේදී ඒකෙදී සර්වඥාන්සේ දේශනා කරනවා යම්මෝ සංඥානුසයක් ඇති කරන ධර්මතාවයක් තියෙනවනම් අන්න ඒකෙන් වෙන් වෙන්නයි මම බණ කියන්නේ. ඒකෙන් අයින් වෙන්නයි මගේ ධර්මයේ මේ ඉදිරිපත් කරලා තියෙන කියලා ඒ බ්‍රාහ්මණයට කතා කරලා කියනවා. ඊට පස්සේ සංඝයා වහන්සේට එතකොට අර රාගය දුරු කරනවා, ද්වේෂය දුරු කරනවා, මෝහය දුරු කරනවා වගේ පැහැදිලි නැති නිසා නෝ කොහොමද ස්වාමීන් වහන්සේ කතංකති භාවයක් නැති, විචිකිච්ඡාවක් නැති ඒ සංඥානුසය දුරු කරන වාද විවාද වලට නොපටල වෙන එවැනි ධර්මතාවයක් කොහොමද අපි තේරුම් ගන්නේ කියලා. ඔබ වහන්සේ කෙටියෙන් කිව්ව දේ තේරුම් ගන්න. එතකොට බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා යතෝ නිදානම් පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ එත්ත න අභිවදිතබ්බං අජ්ජෝසිතබ්බං න අභිනන්දිතබ්බං යම් තැනක පුරුෂයෙකුට මේ ප්‍රපංචකරණයක් වෙනවා නම් අනේ ප්‍රපංචකරණය ආස්වාද කළ යුතු නෑ ඒකට බැසගත යුතු නෑ ඒක නන්දනය කළ යුතු නෑ ප්‍රපංචකරණයේ කම් තැනක නන්දනය කිරීම බැස ගැනීම ආස්වාද කිරීම නතර වුණා නම් ඒසේවන්තෝ රාගානුසයන. ඒශීවන්තෝ දෝසානුස, මෝහානුස, අවිජ්ජානුස, භව අවරාගානුසය, විචිකිච්ඡානුසය ආදී වශයෙන් අනුසය ධර්ම සියල්ලගේම දුරු වීම මේ ප්‍රපංචයාගේ අභිනන්දනය නොකිරීම මත ප්‍රපංචයාට බැස නොගැනීම මත ප්‍රපංචයාට වැළඳගෙන ගැනීම මත සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සර්වචනස්ගේ දේශනේ සඳහන් වෙන විදිහට සංඥා විරත්තස්සන සම්ති ගන්ථා කියලා තියෙනවා සංඥාවෙන් මෑත්‍රිච්ච විනයට ගැටයක් කොහොමඩක්වත් ජීවිතේ එන්නේ නැහැ. ඇතුළත එන්නේත් නැහැ පිටත එන්නේත් නැහැ ආර්ථික ගැටෙන්නේත් නැහැ සමාජික ගැටෙන්නේත් නැහැ දේශපාලන ගැටෙන්නේත් නැහැ. පඤ්ඤා විමුක්තසන සම්ති මොහා ප්‍රඥාවෙන් මින් වෙච්ච කෙනාට මොනම දෙයක් පිළිබඳවත් ආරවුලක් මෝහයක් ආරවුලක් නෙමෙයි. පටලැවිල්ලක් මෝහයක් නැහැ. සංඤන්ත දිට්ඨින්ච යේ අග්ගහේසුම් තේ ඝට්ටයන්තා විචරಂತಿ ලෝකේ යම් කෙනෙකුගේ සංඥාව හෝ දෘෂ්ටිය දැඩිව ගත්තා නම් ඒ මිසු ගැටි ගැටි ලෝකේ හැසිරෙනවා කටුවත්තක් පාර දූලි පාරක් දිගේ ඇදගෙන යන වගේ හැම තැනම අවශ්‍යගෙන දූලි අවශ්‍යගෙන යනවා මෙතනදී සරුවචන සඳහන් කරලා තියෙනවා යතෝ නිදානම් පුරිසං පංච සංඥා සංකා සමුදාචරಂತಿ ඒසේවන්තෝ රාගානුසයානං දෝසානුසයානං මෝහානුසයානං අවිජ්ජානුසයානං භවරා භව ආගානුසයානං විචිකිච්ඡානුසයානං ආදි වශයෙන් සඳහන් කළා. එහෙම ඉවර කරාන අඩු ගන්න ඒ චිත්තක්ෂණේ කලහ විවාද තුවන්තුවන් පේසුඤ්ඤං ආදි වශයෙන් ගැටුම් වාද කිරීම තෝතෝ වරපල කීම් සහ හිස් මුසාබස් කීම් එතනම නතර වෙනවා. එනිසා මේ සංඥා හරහා රාග ද්වේෂ මෝහ කියන මේ තුනේ වීතික්කම කෙලෙස්, පරිඋත් ทาน කෙලෙස් නෙවෙයි, අනුස්සේ කෙලෙස් දක්වාම අඩු කරලා, මකලා, ගෙවම් කරලා, ක්ෂය කරලා, වැය කරලා, නිරෝධ කරලා දකින්න වෙලාවේදී දැන් මේ සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රපංචකරණේ නතර වීම සංඥාවල හඳුනා ගැනීම සඳහා නැවත නැවත එවුවා නම් කිරීමේ නතර වීමක් කියලා. ඒ යෝගාවචරය ඒ චිත්තක්ෂණයම දැනගන්න එක හරියට මේ සැප දුක ගෙවම් කරලා අදුක්කම සුඛ අවස්ථාවට ආවම මේක අදුක්කම සුඛයයි කියලා අවබෝධ කරනවටත් වඩා සූක්ෂම වූ වඩා විදුලි ඡාපයක් වගේ බුදුමාකාර තිරිහං කරවන ජීවිතය අලුත් කරවන ඇසරීමක් වෙනවා ඉතින් මේ විදිහට මේ යතෝ නිදානම් පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ කියලා යම් හේතුවකින් පුරුෂයෙකුට මේ ප්‍රපංච සංඥා මේ සංඛ්‍යාවට යන දේවල් වලින් වාහිලා ගැනීමක් සිදු වෙනවා නම් ඒක අභිනන්දනය නොකිරීමෙන් අභිවදනය නොකිරීමෙන් අජෝසනීය නොකිරීමෙන් ඒ පුරුෂයා මේ ලබන අනුශේ ධර්ම වල දුරුවන් වීම ඒ භික්ෂුන් වහන්සේලාට තේරෙන්නේ නැතිව කොහොමදයි පුරුෂයෙකුට ඇති වෙන ඒ ප්‍රපංචයෝ ගිවං කරන්නේ. එයින් ආවත් ඒක සිප වෙලඳ ගන්න නැතුව, ඒකට ගෙවා දින්නේ නැතුව නන්දනේ නොකර ඉන්නේ කොහොමද කියලා කොට්ටිත හම්බුරින් අහනවා. ඒකට මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ යත්තන්ට මේක බුදුහාමුදුරු ළඟටම කියලා අහන එකනේ කරණ තියෙන මංගලකට පොරද ආවේ කියලා එයත්තන්ට ධර්ම ගෞරවය පිහිටලා එසේනම් ඇවැත්නි මනාවකට අසව් මෙනෙහි කරව් මම දේශනා කරන්නෙමි කියලා බොහෝම ලස්සනට මේ ප්‍රපංච සංඥා සංඛාවන් නැත්නම් ප්‍රපංචයන් ඇතිවීම සහ නැතිවීම පිළිබඳව බොහොම <clears throat> හතරස් දේශනාවක් කළු සුදු දේශනාවක් කරනවා ඒකින් කොටහක් තමයි මම අද මේ දවසේ ධර්ම දේශනාවට අද අපි කරන්න හදන්නේ 14 වෙනි ධර්ම දේශනාව ඒ දේශනාවට ඉස්සරහින් තියාගත්තේ සෝවතා උසෝ. ඉතින් ඇවත්නි චක්කුස්මින් සති යම් වෙලාවකට කෙනෙකුට පොට්ට වෙච්ච නැති ඇහක් තියෙනවා. එහෙම නැත්නම් සංවේදී නැත්නම් චක්කු ප්‍රසාදේ තියෙනවා කියන එකයි තියෙන්නේ. රූපං සති රූපේ සති පේන්න යාට ඇහැට ගැන මුලිච්චන රූපක් තියෙනවා. චක්කු විඥානං සති චක්කු විඥානයේ තියෙනවා කියන්නේ හිත අනේවේගී දුවලා දැන් එහෙම පහළ වෙලා තියෙනවා. රූපස්මින් සතු චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති පස්ස පඤ්ඤත්තින් පඤ්ඤාපෙස්සති इति දානමේතං විඤ්ඤති. මේ තුන තියෙනවා නම් ඇවැත්තනේ යාට ස්පර්ශයේ පහළ වෙනවා ස්මර්ශ ස්පර්ශයේ පහළ වීම පහළ වෙනවා කියන එක වෙනවා. ඒක ලෝකෙ වෙන්න පුළුවන් දෙයක්. ඇහක් තියෙනවා නම් රූපක් තියෙනවා නම් ඇහි හිත පහළ වෙලා තියෙනවා නම් චක්කු විඥානයේ වශයෙන් ආට ස්පර්ශය පහළ වෙනවා. එතකොට පස්සං ආවසෝ සති වේදනා පඤ්ඤත්තින් පඤ්ඤාමෙස පඤ්ඤාපෙසති इति ධානමේතං විජ්ජති. හැබැයි මේ වගේම යම් වෙලාවක ස්පර්ශය තියෙනවා නම් ස්පර්ශය ඇති වෙලාවේදී එයාට වේදනාවක් පහළ වෙනවා කියන එක ඒක විඳීමක් කරනවාමයි කියන එක ඒක වෙන්න පුළුවන් දෙයක්. ඒක ඒකට ඉඩ පහසුකම් තියෙනවා. ඒ වගේම වේදනා පඤ්ඤත්තින් සති නැත්නම් වේදනා පඤ්ඤත්තිය සති සංඥා පඤ්ඤත්තිය පඤ්ඤත්ති පඤ්ඤත්තිටි ථානමේතං විජ්ජති වේදනාව කාපු ගමන්ම ඒ වේදනාව හඳුනා ගැනීම සඳහා සලකුණක් දාන හඳුනා ගැනීම සඳහා අර වඩුවා ලී වල ඉරි ඇඳ ගන්නවා වගේ වඩුවා ලී ඇඳ ගන්නවා කියලා කියන්නේ. නැත්තම් මැවුම්කාරී ඒ මැවුමේ රෙද්දි කපන්න ඉස්සලා ඇඳ ගන්නවා වගේ ඒකේ අපි සලකුණක් දාගන්නවා. අනිත් වගේ වේදනාවක් ආවොත් එතන සංඥාවක් පහළ වෙන්න පුළුවන් කියන එක ලෝකේ වෙන්න පුළුවන් දෙයක්. මෙන්න මේ විදිහට සංඥා පඤ්ඤත්තිය සති විතක්ක පඤ්ඤත්තින් පඤ්ඤාපෙස්සති इति ථානමේතං විජ්ජති. යමක් මේක වෙයි ඕන වෙයි පස්සට අඳුර ගන්න ඕන වෙයි කියලා අපි මොකේක හරි ලකුණක් දැම්මනම් ඒක නැවත නැවතත් වමාරා කෑමක් විතර්කණය කිරීමක් වෙන්න පුළුවන් දෙයක්. යමක් පිළිබඳව හඳුනා ගැනීම සඳහා අපි ඉලක්කමක් දාගත්තා නම් ලකුණක් දාගත්තා නම් සලකුණක් කරගත්තා නම් නිමිත්තක් ගත්තා නම් ඉතින් ඒක නැවත නැවතත් විතර්කණය කිරීමට පෙළඹෙනවා විතර්කණය වෙනවා. ඒක තියෙනවා නම් මේ මේක සිද්ධ වෙනවා කියන විතක්ක පඤ්ඤාත්තිය ථානමේතං විජ්ජති විතක්ක පඤ්ඤාත්‍ය සති පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ විතක්ක සංඥා සංකා සමුදාචරණ පඤ්ඤාත්තිම් පඤ්ඤාපේසති इति ථානමේතං විජ්ජති කංගන මේ විදිහට නැවත නැත් හේතුව නම් මේ මිනිස්සු අනිවාර්යයෙන්ම ඒ හිතවිලි රාශිය පඹ ගාලේ පැටලිච්ච හිවලෙක් වගේ පැටලෙනවා. එච්චරයි කියන්නේ. ඒක තමයි මේ ප්‍රපංච ඇතිවීම සම්බන්ධව ඉතිහාසය. ඉතින් ඊට පස්සේ කොට්ටිස ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අවැත්ති කණක් තියෙනවනම් සද්දයක් තියෙනවනම් එහෙනම් විඥානේ පහළ වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අර වාගෙම ස්පර්ශයේ පහළ වෙන ස්පර්ශ පඤ්ඤාත්‍ය පැන වෙනවා. ඒ ස්පර්ශ ප්‍රඥාප්තිය පැන වෙනකොටම ඒක පිළිබඳව වින්දනයක්. ඒයිච්ච සද්දේ පිළිබඳ අදාළ භාවයක්, වේදයක්, වින්දනයක්, විඳීමක් පහළ ඒ විඳීමක් පහළ වුණත් එක්කම ඒකේ වටිනාකම අනුව අපි ඒකට සංඥාවක් දෙනවා. මේ සද්දේ දුමංගල සද්දයක් මේක අවමංගල සද්දයක් සුමංගල සද්දයක් වශයෙන් ඒකට ඒ විදිහට අවධානය ගියා නම් ඒක ගැන නැවත නැතත් විතර්කණයක් නැවත සලකා බැලීමක් එහෙම නැත්නම් වමාරා කෑමක් කියන වචනේ සිද්ධ වෙනවා. එහෙම වමාරා කාට ගියලා පස්සේ ඒකේ අනිවාර්යම පැටලෙනවා. නැත්නම් ඒක සමුදාචරන්ති කියන වචනේ පාවිච්චි කරන්නේ ඒකේ තමම ගිල ගන්න. නිකම් මුහුදු රැල්ලකට යට වෙන්න වගේ. මේ විදිහට ගන්ධ, රස, පහස ඒ වගේම මනසට එන ධර්මතා සෑම දෙයකම ඕනම චිත්තක්ෂණයක අපි මේ මොකක් හරි ප්‍රපංචක පටලවිලි තමයි ගත කරන්නේ. ඉතින් ප්‍රපංචේ තියෙනකොට ගෙදර ගියා වගේ අපිට ලොකු සතුටක් තියෙනවා නිකන් උහුරු ගතියක් තියෙනවා. හරියට බල්ලා Tamange ලඟුම් පොළට ගියාට පස්සේ ඒකේ උහුරු ගතිය වගේ. එහෙම නැත්නම් කිකිලියක් පිටර උඩ ලැගලා ලැගලා කිකිලිගේ කිකිලි ගඳ ගැස්සුවාට පස්සේ ඊකට නැවත නැවත එතෙන්ට යනකොට ඒ ලැබුම් පොලට ගිය ගතිය වගේ අපිට මේ ප්‍රපංචකරණය තුල තමයි අපි මේ මුළු සංසාරෙම ගත කරලා තියෙන්නේ. අපිටම ආවේනික ලෝකයක් හදාගෙන අපිටම ආවේනික වූ මනෝ ලෝකයක්, හීන ලෝකයක්, මායා ලෝකයක් මවාගෙන ඉතින් ඒක මේ වෙච්ච සිද්ධි මේක ඇත්ත සිද්ධි මේක තමයි සත්‍ය කියාගෙන යන ප්‍රපංච ලෝකයක් තියෙන්නේ. ඉතින් මේකේ අනිත් පැත්ත මේක විස්තර කරලා මහා කොට්ටේ ස්වාමීන් වහන්සේ අනිපත්‍ය සඳහා කරනවා සෝවතා සෝවතායන් ආවසෝ චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානස්මින් අසති පස්ස පඤ්ඤත්තිම් පඤ්ඤාපෙස්සතේති ථාණං මේතං නවිජ්ජති කියලා. අවිත්නි ඇහැ නැත්තම් රූපේ නැත්තම් හිතේ ඇහැ හිත ඇහැට ගිහිල්ලා නැත්තම් එතන ස්පර්ශයක් පහළ වෙනවයි කියන්නේ හේතු නැහැ. ස්පර්ශය පහළ වෙන්න හේතුවක් නැත්නම් ඒක විඳිනවා කියන දෙයක් වෙන්නේ නැහැ. යමක් ඇවිල්ලා අපිට හැප්පෙන්නේ නැත්නම් ගැටුමක් නොවුනොත් විඳීමක් නැහැ. වේදනාවක් රූපේ නිසා හෝ සද්ද නිසා හෝ එතකොට මේ රූපයක් ඇහැට ගෑනකොට එන වේදනාව කියලා කියන්නේ ඉදිකට්ටක් ඇට ඇඟේ එනකොට වගේ තියෙන වේදනාවක් නෙවෙයි විඳීම. මේක කහ පාට, නිල් පාට, රතු පාට ආදි වශයෙන් මේක හතරස් ආදි වශයෙන් විඳීමක්. ඒ විදිහට ඒ වේදීමක් නැත්තම් ඒ විඳීම පිළිබඳව මතක තබා ගැනීමට ඒකට සංඥා කිරීමක් ලේබල් අලවිලක් හඳුනා ගැනීමක අවශ්‍යතාවයක් මතුවේනේ. ඨානමේතං න විජ්ජති. ඒ විදිහට හඳුනා ගැනීමේ ලේබල් කර ගැනීමේ නැවත හඳුනා ගැනීමේ අවශ්‍යතාවයක් නැත්නම් ඒක විතර්කණයටපත් වෙන්නේ නැහැ. ඒක දිගේ විමසුන් නොනක් විචිතුරු භාවයක් නැවත සලකා බැලීමක් වෙන්නේ. එහෙමනම් ඒකෙන් කවදාකවත් ඔය ප්‍රපංච කිරීමක් වෙන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයා කවදාවත් එවැනි දෙයකින් යට වෙලා ඒකට නතු වෙලා ඒ දිගේ <clears throat> මත්වීමක් පැහිමක් සිදු වෙන්නේ නැත්නම් පැණිවල පැහුනොත් තමයි ඇල්කොහොල් ආදින්නේ ඇල්කොහොල් තහවුනොත් මත් වෙනවා පැණිවල නෑ මත් වෙන ගතියක් තෙලිජ්ජවලත් නෑ පැහුනේ නැත්නම් මත් වෙන ගතියක් ඒක නිසා මේ ප්‍රපංච පැහිම නිසා මේ ආසේ අනුසේ දෙක ආශව කියලා කියන්නේ අර්ක වලට පස්සේ තියෙන එක අර්ක වලට තමයි අරක්කු කියලා සිංහලෙන් දාලා තියෙන්නේ. ආශව වලින් තමයි ආශව වෙන් කරගත්තට පස්සේ ඒක තමයි අර්ක වෙන්නේ. අර්ක තමයි අරක්කු කියන්නේ. මේක පැහුනට පස්සේ ඉතින් අරක්කු වෙනවා. ඒකට කියනවා ආශව කියලා. එහෙම නැත්නම් මේකෙදි බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ පැහිම සිදුුනේ නැත්නම් කවදාත් අනුශේ ධර්ම පහළ වෙන්නේ නැහැ. ඒ නිසා අපි යමක් දැන නිකතිකර කල්පනා කරන්න පටන් අරගත්තට පස්සේ අපි දැනගත්තත් නොදැනගත්තත් ඒක රාමුට්ටියක් වෙනවා. ඒක මධ්‍යසාරයක් බාටපත් වෙනවා. මේ මධ්‍යසාරය අනිවාර්යයෙන්ම මේ මුස්ලිමත් කරනවා. එයා මදයටපත් කරනවා ප්‍රමාදයටපත් කරනවා. ඊට පස්සේ මේ මනුස්සයර පේන්නේ මේ Taman හදාගත්ත මනෝලෝකේ ජීවත් වෙනකොට පුදුමාකාර ආරසාවක් වගේ. තමන්ගේ හීන ලෝකේ තමන් ජීවත් වෙන්නේ. මේකෙන් අවදි වෙන එක. මේ හීන ලෝකෙන් ජීවත් වෙන එක තමයි ප්‍රත්‍යඥ ලෝකේ. මේක තමයි සම්මුතිය කියන්නේ. මේක ඉස්සලාම අවදි වෙනවට කියන්නේ ප්‍රබුද්ධ වෙනවයි කියන එක. ප්‍රබුද්ධ වෙච්ච පළමිනිය කෙන තමයි බුදුහාමුදුරුවෝ. අනිත් සේරම තාම ඉන්නේ ඒ හීන ලෝකේ. ඒක සරුවත් දැනන්සේ සඳහන් කරනවා ඒ වේරංජක්ඛණ්ඩකේ කාණ්ඩේ විනය අටුවාවේ අනිත් තැන් වල සඳහන් කරනවා ඒ වේරංජ බ්‍රාහ්මණය කියලා කියන්නේ ඒ ජවනිකාවේ හැටියට ඒ රරුවචාන්සේ වැඩ ඉන කැලේ ළඟ තියෙන ගමේ ඉන්න වැඩිමහල්ම තලතුණාම මේ බමුණු නායකයා. ඉතින් යට ආරංචි වෙනවා මේ ශාක්‍ය කුලෙන් පැවිදි වෙච්ච කලුකෙස් සහිත තරුණ වයසේ ජීවත් වෙන එක්කෙනෙක් මේ වැඩිහිටියන්ට වන්දනා කරන්නේ නැති ධර්මතාවයක් ගෙනියනවා කියලා. ඉතින් මෙයා යනවා සරුවචනන්සේ දකින්ද සරුවචනන්සේ කිසිසේත්ම ඉදිරියට යන්නෙත් නැහැ ආසනයක් දෙන්නෙත් නැහැ එන්න කියලා කියන්නෙත් නැහැ. පස්සේ ආ වාඩි වෙනවා සරුවචනස ගාට ඇවිල්ලා කියනවා මම මෙතෙක් කල මේක ඇහුවා විතරයි. අද මම දකිනවා ඔබ වහන්සේ මේ කුල චරිත කල් කරන්නේ ඔබ වහන්සේ මේ තරුණ වෙලා මං වගේ ඉසිපැච්ච මිනිස්සු කෙනකොට ඇතුළට එන්න කියන්නේත් නැහැ ආසනයක් දෙන්නෙත් නැහැ උන්ට ඇනි නැගිටින්නෙත් නැහැ කියලා. එතනදී සරුවචනහන්සේකට ඔවුනේ උත්තරයක් දෙන්න නැතුව නිදර්ශනයක් කියනවා බමුණ කිකිලියක් පිටර 10ක් හෝ 12ක් හෝ දාලා ඒක මත läගලා කිකිලි ගඳ ගස්සලා එimhe පෙරලලා කවදා හෝ ඒ කිකිලි පිටර වලින් පළවෙනි පැටි අයියට ආවට පස්සේ දෙවෙනි පැටියට වැඩිය ඒ පළවෙනි පැටියා වැඩි මහලුද නැද්ද කියලා. ඒකට බමුණා කියනවා පිටර දැමිල්ල ඕඩර් එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. පිටර කට්ටෙන් ඉස්සලාම ආපේකන තමයි වැඩි මහලයි. ඊට පස්සේ සරුවච්චන්ස කියනවා මම තමයි මේ ආසය අනුසය මේ සංඥාව සහිත පිටර කට්ටෙන් ඉස්සල්ලාම එළියට ආවේ. ඒ නිසා ඔබ අම්මගේ බොක්කෙන් එළියට එන්න ඇති කට කලින් මට කලින්. නමුත් මම තමයි ඉස්සල්ලාම පිටර කට්ටෙන් එළියට ආවේ නිසා මට තේරෙන්නේ නැහැ ඔබ වැඩි මහල්ලි කියලා. මම ඉස්සල්ලාම පිබිදුන නිසා උපපති දෝෂේ නෙමෙයි මම මේ කියන්නේ උපපති පිළිවෙල නෙමෙයි පිබිදීමේදී ඉස්සල්ලාම මම පිබිදිච්ච නිසා මං මට වැඩිය පිවිච්ච කෙනෙකුට නම් බඳිනවා. මට කලින් අපුඩු කෙනෙක් නම් බඳිනවයි කියලා කිව්වට පස්සේ බමුණායක පිළිගන්නවා. ඒ නිසා බුදුරජාණන්සේ ඉස්ලාම පිවිතුනේ උන්වහන්සේ මදේට ප්‍රමාදයට ලක් වෙන්නේ නැතුව අවදි වුණා. අනේ අවදි වෙනකොට මේ ප්‍රපංචකරණේ දක්වාම ආශය අනුශේ ධර්මයේ දක්වාම කෙලෙස් ගිවන් වෙච්ච නිසායි උන්වහන්සේ මේ දිව්‍යයන් සහිත මරුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ මම බුදු වුණා. මම ප්‍රබුද්ධ වුණා කියලා සඳහන් කරේ. ඉතින් ඒක නිසා මේ සංඥාව ගැන කතා කරනකොට රූප වේදනා කියන තැන් වලට වැඩිය වේදනාවේදී ටිකක් මේක මතක් වෙනවා කොහොමද රාගානුසයට තට්ටු වෙන්නේ කොහොමද දෝසානුසයට තට්ටු වෙන්නේ කොහොමද මෝහානුසයට තට්ටු වෙන්නේ කියලා රාග දෝෂ මෝහයන්ගේ ඊ타ත්ම ඊ타ත්ම ගැඹුරු අඩියටම මේ ප්‍රපංචකරණය හරහා තට්ටු කරන්න පුළුවන් බිඳලන්න පුළුවන්. කඩලා දාන්න පුළුවන්. ඉතින් ඒක නිසා ධර්මයේ ගැඹුරුයි. ඒ වගේම කායනපස්සන වේදනාන පස්සනයි දක්ෂ නැතුව මේ කියන කාරණා වටහා ගන්න බෑ. ඒ වාගේම කායනපස්සන වේදනාන පස්සන තේරුම් ගතට පස්සේ මේ සංඥා වටහා ගත්ත දවසේදී සරුවචනාංශයේ ළඟ ඉන්න ආනන්ද හඳුරෝ කියනවා බඩගින්නෙන් පිපාසයෙන් ඉන්න මිනිස්සෙකුට මී වදයක් අතර දුන්නා වගේ කිය. මදු පින්ඩියක් පින්ඩයක් අතර දුන්නා කොයි අතින් කෑවත් මේ මනසට පුදුමාකාර රසයක් එනවා. මොකද මේ ලෝකෙදී දිව්‍ය භෝජන කියලා කියන්නේ මී පැණිවත්. මී වදයක් අතර දුන්නාම කොහොමද වගේ තමයි මේ සංඥාවේදී මේ වෙන වැඩේ. රූප වේදනා පිළිබඳ අවබෝධයෙන් අවබෝධ කරන එක නඩේක මදු පින්ඩයක් වෙනවයි කියන්නේ. ඉතින් ඒ මදු පින්ඩයේ මේ මදු කොටස තමයි මේ මහා කොට්ටිස් සංසය සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් දන්නවනම් ඇහත් රූපයත් චක්කු විඥානයත් නිසා ඒ සිද්ධිය පුරාවට කිසිම හික්මීමක් නැති කිසිම සතියක් නැති කිසිම අප්‍රමාදයක් නැති එකන අනිවාර්යයෙන්ම ගිලන අතර වෙන්නේ ප්‍රපංචක තමයි ප්‍රපංච කියන්නේ මේ වාග් බහුල්‍යයකට හිත ගොජ දාන ගතියකට එක තැන පැහෙන ගතියකට මතුවේ යම් තැනක ඇහැ නැත්තම් රූප නැත්තම් ඇහි හිත පහළ වෙලා නැත්තම් එතන ස්පර්ශේ නැ වේදනනේ සංඥානේ විතක්කනේ ප්‍රපංචනේ මේක දන්නවනම් නැත්නම් අපි මේ පැත්තට දාමු යම් කිසි කෙනෙකුට ඇහසුත් තියෙනවා කනුත් තියෙනවා නාසයක් තියෙනවා දිවක් තියෙනවා කයක් තියෙනවා රූපක් තියෙනවා ගන්ධක් තියෙනවා සද්දක් තියෙනවා ගන්ධක් තියෙනවා රසක් තියෙනවා පහසක් තියෙනවා හිතක් තියෙන ධර්මතාවයක් තියෙනකොට පිස්සු වඳුරෙක් වගේ කොයි වෙලාවෙ ඇහි හිටිනවද කොයි වෙලාවෙ කනේද නාසයේද දිවේද කියලා ඒ පුද්ගලයාට මොන්නම හැඟීමක්වත් නැත්තම් කිසිම සතියක් නැහැ ඒක පිළිබඳව හික්මීමක් නැහැ බයලජ්ජාවක් නැහැ ඒ පුද්ගලයාගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් එක දිග්ගටම මේ ප්‍රපංචකරණේ සිද්ධ වෙනවා ඉතින් ඒක බව දැනගෙන ඒ ස්ත්‍රිය වේවා පුරුෂයෙක් වේවා යෝගාවචරෙක් වේවා යෝගිනියක් වේවා මේක මම අවබෝධ කරගන්නක දැනගන්නක යාන්ත්‍රණය දැනගන්න ඕනේ මේක වැඩ කරන සර්කිට් එක මම දැනගන්න ඕනේ කියලා එයා සතියට උනන්දු වෙනවා එහෙම නැත්නම් අප්‍රමාදයට උනන්දු වෙනවා නම් බුදුරජාන් වහන්සේ දැන් මේ කියාපු කාරණා පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති කරගන්න අදහන සුළු ගතියක් එයින් නතර නොවි ඒක කුසල ඡන්දයක් බාටපත් කරනවා. මම මේක කරලා බලන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් මේ ශාසනයට ඇවිල්ලා මොකද්ද සුපටිපන්න භාවය කියලා හොයනවනම් ඒක බුදුරජාණන් වහන්සේ දකින්නේ ඉතාමත්ම පින්වන්ත ස්වරූපයක් ඉතාමත්ම භද්‍ර ස්වරූපයක් ඒකට බුදුරජාණන් වහන්සේ සැදී පැහැදී සිට ඒ මනසට උදව් කරනවා මොකද යාගෙන් වෙන්න තියෙන සද්ධාවත් කුසල ඡන්දයත් පෙළ ගැහිලා තියෙනවා එතකොට බුදුරජාන් වහන්සේ මේ සංඥාව දැනගත්තා හෝ නොදැනගත්තා වේවා. උන්වහන්සේ සඳහන් කරනවා මේ සතියෙන් මේ ප්‍රපංචකරණය. මේ සංඥාව විසින් ඇති කරන මේ යටපත් කරන ගලන gati නැති කිරීම සඳහා මේ සංඥා ප්‍රපංච චක්කු ආයතනෙන් නතර කිරීම කොච්චර වටිනවද කියලා අගේ කිරීමක් වශයෙන් කියනවා විවේක ස්ථාන කියලා අද්දක වහගන්නයි. එතකොට චක්කු ප්‍රසාදේ නැතු වෙනවා. එතකොට රූප තිබුණත් රූප නොපෙනිය. එතකොට හිතේ ඉඳ ඇහැ පහළ වෙන්න හිතේ ඇහි හිත පහළ වෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ නිසා භාවනා කරන පැයක ඇස් දෙක වහගෙන ඉන්නකොට හම්බ වෙන කුසලය නිප්‍රපංච කරන පැත්තෙන් බලනකොට මෙත් එකයි කියන්න බෑ. නමුත් ඕනෙම සම්මත සම්මුතියේ ඉන්න මිනිස්සුෙකුට එයාට ඇහි වාසනාව තියෙන ලස්සන රූප දැකලා ඇහැ පිනවන වෙලාවට. එයාට තියෙන අසවලාට දැකපු නැත්තරම් වටිනා දෙයක් මම දැක්කා ඔබ දැකුවෙන් මා පින් කළ බව හැඟුණි කියලා මනාප රූප දැකිල්ලෙන් එයා හිතනවා අනේ අම්මේ මං විඳපු සැපක්. අනේ මේක තව කෙනෙකුට පෙන්වන්න නැත්තම්. ඊළඟට හුවා පෙන්වන්න දක්වන්න නැතේ ෆොටෝ ගන්නවා, චිත්‍ර අඳනවා, චිත්‍රාගාර හදනවා, নানা ප්‍රවිධියට චිත්‍ර වලින් අර Taman දකපු ඒ රස ස්වාදය රසගුලාව රූප මාර්ගෙන් අනුන්ට දෙන්න හදන එක තමයි. ඉතින් මේක තමයි අම්මලා තාත්තලා දරුවන්ට කරන්න හදාන්නේ. මේක තමයි ගුරුවරු ශිෂ්‍යයන්ට උගන්වන්න හදාන්නේ. මේක තමයි අපිට මේ දේශපාලනඥයෝ දෙන්න හදාන්නේ. ආර්ථික විශේෂඥයෝ සමාජ විද්‍යාඥයෝ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන මේ සුපටිපන්න වෙන්න නම් තරහ වෙන්න එපා. ඇද්දික වහගන්න පුළුවන් කියලා. ඉතින් ඒකට වෙන්නේ බුදුන්සේ මහා කිසිම රහසක් හඳුරන්නේ නැති එහෙම නැත්නම් මේ පින් කරලා ලැබිච්ච මේ ලස්සන ඇස් දෙකට නොසලකනවා. ඊට පස්සේ කියනවා සෝතායතනේ පිළිබඳව ශබ්ද නැති තැනකට ගිහිල්ලා නිශ්ශබ්දතාවයේ හුදකලාව අගය කරන්න කියනවා. ඒ නැත්නම් සද්දයක් තියෙනවා නම් කනක් තියෙනවා නම් ඇහැ ගියොත් ඉතින් ඉතින් ඉවර වෙන්නේ ප්‍රපංචෙන් තමයි. ඊට පස්සේ ගන්ධ සුවඳ හොයාගෙන යන්න එපයි කියන්නේ. එහෙම නැත්නම් අනුන් කුප්පන තමන් කුප්පන ඒ ගඳ විලවුන් නච්ච ගීත වාදිත විසුක දසන මාලා ගන්ධ විලේපන කියලා જાතියක් තියෙන ඒක අයින් කරන්න. ඒ වුණාට භාවනා කරනකොට මිටිස් බදින ගඳ එනවා. වැසිකිළියක ඥාන ගම අහඩු ගඳ එනවා. ඒකට කරන්න දෙන්නේ යම් ප්‍රමාණයකට මේ මනුස්ස ලෝකේ ඉන්නකොට වෙනවා. ඉතින් අපිට කරන්න වෙලා තියෙන්නේ හැබැයි මම ඉල්ලගෙන ගිය එකක් නෙවෙයි මේක නිකන් දෙන එකක්. ඊට පස්සේ රස. භාවනා කරන වෙලාවේදී පුළුවන් තරම් කියනවා මේ දිවට එන රසය නැති කිරීම සඳහා ආහාර නොදී දිවේ හිත පහළ වීම තියෙන නතර කරන්න කියනවා. මේකලා කය ඉතුරු වෙනවා. කයට හිත දාලා කියනවා කයෙන් චේතනාපූර්වක යමක් කරන්න එපා. මුත්තති බවගේ කුඹහක් වාගේ මිශ්‍රයේ තිබ්බ පිරමීඩයක් වගේ මේක හදලා අමතක කරලා දාන්න. අමතක කරලා දාලා ඇතුළට හිටියව දන්නේ කියලා. එතකොට සිද්ධ වෙන සචේතනික අචේතනික ක්‍රියාවලි බලල හැකිතා දුරට සචේතනික දේවල් හිතලා කරන දේවල් සවිඥානිකව කරන දේවල් අදිෂ්ඨාන සියල්ලම පුළුවන් තරම් නතර කරලා වෙන දෙයක් දිහා වෙන්න ස්වභාවයෙන් සිදුවෙන දේ දිහා පූර්ණ අවධියකින් පූර්ණ අප්‍රමාදී ගතියකින් ක්ෂණ සම්පත්තිය ඉක්මවන්නේ නැතුව මේක දිහා බලනින්න ගියාම සරුවඥන් වහන්සේ බෝසත් කාලෙම දැකලා තිබුණා මේ හුස්ම රැල්ල අචේතනිකව සිටින හුස්ම රැල්ල අර රූප නැති බව, සද්ද නැති බව, ගන්ධ නැති බව, රස නැති බව, පහස නැති බව සලකුණු කරමින් ඉස්මතු වෙනවා බොහෝම ප්‍රකට වෙනවා. හැමෝටම නෙවෙයි බොහෝ දෙනාට. එහෙම නැත්නම් මේ උදරේ පිම්බීම හැකිලිම මොකක් හරි ප්‍රකට වෙනවා. ඒ දෙකේම තියෙන වැදගත් ලක්ෂණය තමයි ඒ දෙකම කැමැති වුණත් අකමැති වුණත් මේ ප්‍රාණය පැවැත්වීම සඳහා වෙන දෙයක්. දැන් මේ රූප නැති කරන්න, ශබ්ද නැති කරන්න, ගන්ධ නැති කරන්න, රස නැති කරන්න කයේ අනිකුත් ක්‍රියා නැති කිරීම සඳහා මෙහිම හිත ඇලවීම සඳහා වරහන්දා ඇතුලේ දාගන්න ඕන ප්‍රපංච කිරීම නෙවෙයි. එනිසා මේ රූපේට සංඥාව දැඩි කරන්න කියනවා. මොකද්ද රූපේ වායෝ පොට්ටබ රූපේ. ආස්වාස් ප්‍රසවාස කරන රූපේ සංඥාව හොඳටම දැඩි කරන්න කියනවා. චිර සංඥාවක් ඇති කරන්න කියනවා මේ ආස්වාසි මේ ප්‍රසවාසි වාසි මේ ආස්වාසි කොච්චර විස්තර වශයෙන් බලනද මේ මුල මේ මැද මේ අග. ප්‍රසවාස කොච්චර විස්තර වශයෙන් බලනද මේ මුල මේ මැද මේ අග කියලා බලන්න. පිම්බීම හැකිලිමත් එහෙමයි. ආන්නේ බලන ඉන්නකොට ඒ අරමුණේ සංඥාව නිමිත්ත ආරම්මණය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒ සමීපස්ත භාවයේ වැඩිකම නිසා උච්චන්නාසරණ භාවයේ වැඩිකම නිසා හිත ඇහැට යන ගති කනට යන ගති නාසයට යන ගති දිවට යන ගති කායට යන ගති නතර වෙන්න ඉඩ තියෙනවා මේක පටිනිස්සග්ග කියන වචනේ විස්තර කරනකොට පසු කාලීන ආචාර්ය වංශලා පෙන්නලා දීලා තියෙනවා. භක්ඛන්දන පරිච්ඡාග කියන අර්ථ දෙකක් තියෙනවා. පටිනිස්සජ්ජනේ කියන අතන තියෙනවා පක්ඛන්දනේ කියලා කියන්නේ බැසගෙන läග ගන්නවා කියන එක. පරිච්ඡාග කියලා කියන්නේ දීලා දානවා කියන එක. ඒ නිසා මූල කර්මස්ථානේ පටිනිස්සග්ගයක් වෙන්න මූල කර්මස්ථානට බැස ගන්න බැස ගන්න බැස ගන්න බාහිර අරමුණු දීලා දැමීම ඉබේම සිද්ධ වෙනවා. දැන් පරිත්‍යාග කියන එකට හාත්පසින්ම වෙනස් අදහසක් තමයි බැසගෙන läගගෙන බදා ගන්නවා කියන එක. නැත්නම් බැසගෙන läගගෙන බදා ගන්නවා කියන සම්පූර්ණ අර්ථය තමයි පරිත්‍යාගය. එතකොට මේ මූල කර්මස්ථානයේට බැසගෙන läගගෙන බදා ගන්න නම් අනිකුත් දේවල් අතාරින්න වෙනවා. රූප බැලීම අතාරින්න වෙනවා. ඒක පරිත්‍යාග කරන්න වෙනවා. සද්ද ඇහිම පරිත්‍යාග කරන්න වෙනවා. ගන්ධ රස පහස පරිත්‍යාග කරනකොට මේ දෙක එකිනෙකට උදව් වෙනවා මූල කර්මත්තට ලඟ වෙන්න වෙන්න වෙන්න අනික් කරුණු ඈත් වෙනවා. ඒක නිසා මේක කියන්න පුළුවන් මේ සතිය කියන ධර්මතාවය අනුව මූල කර්මත්තානේ සතිය පිහිටනවන අනෙක් කර්මණු කෙරේ අසතිය ප්‍රකට වෙනවා. ඊළඟ ශබ්ද ඇහුනට මතක නැතු වෙනවා. දැනෙන්නේ නැතු වෙනවා. ඒ වෙලාවට බටහිරේ ඉර පායලා තිබුණා නැද්ද අන්ධකාරයේද ගන්ධාරමද රූප පිළිබඳ අදාළතාවය නැහැ. මොකද අපි අරමුණේ নিমগ্ন වෙලා. ඒලයි ගඳ කොච්චර තිබුණත් විඳින්න කෙනෙක් නැහැ. මම අරමුණේ নিমগ্ন වෙලා. ඒ වෙලාවෙම රස තිබුණත් හුඟක් වෙලාට කියනවා අඩුයි විඳින්න කෙනෙක් නැහැ. කය කූඹිය ගියත් වෙන මොන අරමුණක් විඳින්න කෙනෙක් නැහැ. මොකද අරමුණ ඒ තරම් নিমগ্ন වෙනවා. මේ දෙක අතර පුදුමාකාර මායාකාරී සම්බන්ධයක් තියෙනවා. හිත নিমগ্ন වෙන්න වෙන්න වෙන්න අනිත් දේවල් පිළිබඳව අසත්‍යමත් වෙනවා. ඉතින් මේක යෝගාවචරයක් කරලා දෙන්න කියනවා. සංඥාව ස්ථිර කරන්න කියනවා. මේ සංඥාව ගැන මේ කතා කරන්නේ. සංඥාව ගෙවන් කිරීමකට මේ යන්න හදන්නේ. නිසා ගෙවන් කරන්න ඉස්සල්ලාම කරන්න තියෙන්නේ එකකට හොඳට සංඥාව පිහිටන්න කියලා කියනවා. එතකොට ඕන කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔය නැති කරන්න හදන සංඥාවට මොකද ඔච්චර මේ වරන් දෙන්නේ කියලා. ඇයි මේ මෙනෙහි කරමින් අරමුණ මෙනෙහි කරන්නේ? ඇයි මේ අරමුණේ හොඳ අරමුණේ ස්වභාවික ලක්ෂණ බලන්නේ මොකටද සංඥාව ස්ථිර කරන්නේ කියලා. ඉතින් ඒකට උත්තර නැතුව නෙවෙයි එක අරමුණකට දන්නා වූ වායෝ පොට්ටබ්බ ධාතුව ස්පර්ශය කරන සංඥාවට දැක දැන ඒකට ගියා නම් මේ එකක් ඇල්ලීම නිසා ඇහි රූප සංඥාවෙන්න තියෙන අවස්ථාවක් මඟ හරිනවා. කනේ ශබ්ද නිසා එන තියෙන සංඥාව මගහරනවා. නාසයේ ගඳ නිසා එන තියෙන සංඥාව අතහරිනවා. දිවේ රස නිසා එන තියෙන සංඥාව අතහරිනවා. කයෙත් අනිකුත් චේතනානුපූරක කරන් තියෙන සංඥා අතහරින නිසා මේ එකක් අල්ලනවා කියන්නේ පහක් අතහරිනවා. මේක හිතවදින්න කියන්න තියෙන්නේ මේ වෙලාවේදී කුසල් හෝ අකුසල් හෝ පින හෝ පව සිද්ධ වෙන්නේ මේ වායෝ පොට්ටබ ධාතුවේ නැත්නම් සංසාරේ ගැට ගැහෙන ඕක දිගේ හිත ඇදී යන්නේ ඕක දිගේ ඒ චිත්තක්ෂණේ ඇහැ නිවන් දැකලා තියෙන්නේ කන නිවන් දැකලා තියෙන්නේ නාසය නිවන් දැකලා තියෙන්නේ දිව නිවන් දැකලා තියෙන්නේ කයෙන් කරන සචේතනික ක්‍රියා ඔක්කොම නිවන් දැකලා තියෙනවා. ඒවයි කිසිම කෙලෙසයක් උපදින්නේ නැහැ. ඒ නිසා තමයි දන්නා වූ තැනක මධ්‍යස්ත වූ මොකද්දෝ සංඥාවක් එනවා. ඒකත් රාත්තල් ගන්න දන්නේ. ඒ මාර්ගයෙන් අනිත් සියල්ලම වසාදාන. එතකොට එක සංඥාවක් දැක දැක දන දන අල්ලා ගැනීමෙන් අනෙක් සංඥා පහ කපා හැරීම යෝගාවචරය සමාදන් වෙනවා නම් යෝගාවචරය මේක අගය කරන්න දන්නවා නම් පර්යංකයක වෙන්න මොනම ආනිසංශයක්වත් ඕනේ පර්යංකයක වාඩි වෙලා ඉන්නකොට රූප බැලීමෙන් එන්න තියෙන කෙලෙස් නැතුව යනවා ශබ්ද ඇහිීමෙන් එන්න තියෙන කෙලෙස් නැති වෙනවා ගන්ධ රස පහසෙන් නැති වෙනවා. අරමුණේ හිටියොත් අරමුණු රසය දැන ගැනීම කියන අතිරේක ධර්මෝජාවක් ධර්ම රසයක් ලැබෙනවා. එතකොට හොඳටම විශ්වාස වෙනවා. අනිත් දේවල් මේක මාර්ගෙන් ප්‍රතිස්ථාපන වෙනවා. මේ එකක් මාර්ගෙන් අනෙක් සේරම ප්‍රතිස්ථාපන වෙනවා. ඒ ප්‍රතිස්ථාපනයේ සඳහා ගන්නා වූ ආස්වාස් ප්‍රස්වාසයේ තියෙන පුදුමාකාර උපනායන ශක්තිය. ඒ උපනායන ශක්තිය තමයි හොඳටම අරමුණෙහි හොඳටම ආස්වාස ප්‍රසවාසී මේ සංඥාව තහවුරු කළොත් මේ මුල මේ මැද මේ අග වශයෙන් ඒක හොඳට රස බැලුවොත් ඒ හා සමාන වේගකින් ඊයේ සංඥාව දුර වෙන්න පටන් ගන්නවා ආස්වාස ප්‍රසවාස නොදැනෙන්න පටන් ගන්නවා එතකොට මේ යෝගාවචරය මේ ආස්වාස ප්‍රසවාසී පිහිටපු සංඥාව මේ මුල මේ මැද මේ අග ආස්වාස සීතලයි ප්‍රසවාස උණුසුමයි නැත්නම් ආශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ කොටයි ආශ්වාසයේ මට වම්නාස්පුඩුවේ තියෙනවා ප්‍රශ්වාසයේ මට උඩුතල මත වැටෙනවා කියලා මේ ගන්න පුළුවන් තරම් මේ සංඥා ගන්න පුළුවන් තරම් මේ ස්වභාවික ලක්ෂණ ගන්න පුළුවන් තරම් මේ සලක්ෂණ ගන්න පුළුවන් තරම් මේ භාව ගන්න පුළුවන් තරම් මේ ස්වභාව ගන්න පුළුවන් තරම් මේ ගති දැනගැනීමෙන් සංඥාව තහවුරු කළොත් ඒ යෝගතරන බෝ කලකින් ඒ අරමුණේ කොච්චර සමීප වෙනවද කියනවනම් ඒ හා සමාන වේගයකින් අරමුණේ සංඥාව ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවම් කරනවා. දැන් මොකද වෙන්නේ? එකම සංඥාවක් මතයි අපි දැක දැක දන දන තියානිටි ඒකත් දැන් ගෙවම් වෙනකොට කලින්ම ගෙවම් කරන ලද රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා ඉවර කරලා පොට්ටබ්බ සංඥාවෙත් අචේතනික සිදුවෙච්ච දේ මේ ගෙවම් කරනකොට සංඥාවගේ දුරුවන් වීම වෙනකොට යෝගාවචරයේ අවිද්‍යාව තමයි ප්‍රශ්න කරන්නේ. ඊගාට මම මොකද කරන්න කියලා. දැන් මං යන පාර හරිද කියලා අහනවා. ඉච්චිනෝ 70 ගණන් ගෙවාගෙන එනවා. දැන් මොකද වෙන්නේ කියලා දැනගන්න. අපි දන්නවනේ මේ කතාව යන්නේ මේ සංඥාවේ ගෙවන් කිරීමේ වැඩපිළිවෙලට කියලා. කවදා හෝ මේ යෝගාවචරයට අවබෝධ කරගන්න පුළුවන් වුණානේ මේ ආනාපාන සතියට වාංගු කරලා අනිකුත් සංඥා ගෙවම් කරලා ආනාපාන සතියත් හිමීට ගෙවම් කරන්න පුළුවන් වෙනකොට මොන්න තරම් වටිනා අවස්ථාවකට දෙන්නේ කිය. මේක සම්බන්ධයෙන් කියනකොට ඒ නේව සංඥා නා සංඥායතනෙ අකින්චඤ්ඤායතනෙ කියනකොට අපි රූප ධ්‍යාන වශයෙන් නම් කෂින නිමිත්තක් නීල පීත ලෝහිතෝ දාතෝ එහෙම නැත්නම් මේ කොට්ටාසයක් අරගෙන පළවෙනි ධ්‍යානයේදී ඒකේ හොඳටම විතක්ක ਵਿਚාර දැඩි ලෙස සංඥා කරන පිණිස පාවිච්චි කරනවා. ඒතර ඊටත් වැඩිය පාවිච්චි කරන අතර පරිග්ග මේ මේ උග්ඝහ නිමිත්තේදී ඊට පස්සේ උපචාරයට ආවට පස්සේ ඒ ඒ නිමිත්ත කොච්චර දැඩි වෙනවද කියන එකට බැස ගන්නා තරම නිමිත්තට රිංග ගන්න තරම නිමිත්ත අභිනන්දනය කරන එක තමයි අර්පණා කියන වචනේ සඳහන් කරන්නේ අරමුණේ නිමග්න වෙනවා නිමග්න වෙලා ඉවරලා වෙන කොහෙවත් හිත යන්නේ ඒකමයි විතක්ක කරන්නේ ඒමයි ਵਿਚාර කරන්නේ ඒම ගත වෙලා ඉන්නකොට හරියට ඉන්ටර්සිටි බස් එක නැග්ගා වගේ තමයි මෙතනින් නැග්ගා බහින්නේ අතනින් තමයි මේක මහ විශාල ලාභයක් මේ ගත කරපු කෙලෙස් වලට මේ පරිඋත්ථාන කෙලෙස් නැතර කරන. දැන් ඊට පස්සේ විතක්ක ਵਿਚාර දෙක අයින් කරනවා. ඒකල පීති සුඛ එකග්ගතා ගන්න. ඊට පස්සේ ප්‍රීති අයින් කරනවා. සුඛ එකග්ගතා ගන්නවා. සුඛයත් අයින් කරනවා. එකග්ගතා උපේක්ෂා ගන්නවා. එතකොට යනවා රූප ධානයේ කෙලවරට. ඊට පස්සේ රූප ධානයේ ඉඳගෙන ආකාසානං ඡායතනෙ ගන්නවර ආකාශ නීල කෂිනේ තිබිච්ච දැන උපුටාලලා එතන ඇති වෙන අවකාශය ගන්න. පීතකසිනිය ගත්තනම් පීතකසිනිය තමයි හිත පිටලා තියෙන්නේ ඒක උපුටලා දාන. කසිනුග්ඝාටම අවකාශය කියලා කියනවා. ඒ වෙනුවට අවකාශය අරගෙන බලනකොට පේනවා රූප කර්මස්ථානික යම් ගොරෝසුකමක් තිබුණා නම් ඒ වෙනුවට ගත්තා වූ අරූප කර්මස්ථාන. එහෙම නැත්නම් ආකාශ ධාතුව ආකාසාන අනන්තං ආකාසං අනන්තං ආකාසං අනන්තං කියනකොට අරිට වැඩිය සියුම් වූ අරූප ධානයේ පස්වෙනි ධානයට වැටෙනවා. එදින මේ ආකාශයේ අනන්ත බව රූපයෙන් නැති ආකාශයේ අනන්ත බව දකින විඥාණය ඊටත් වැඩිය සියුම්. ඒ නිසා විඥානං ඡායතන විඥාණය අනන්තයි විඥාණය අනන්තයි විඥාණය අනන්තයි කියවට පස්සේ ආකින්චඤ්ඤායතනේ කිසිත් නැති. කිංචනයක් නැති ආයතනයටපත් වෙනවා. මෙතනදී කිසිම ඥානයක් හිරින්ද විදියක් නැහැ. මොකද මොනම සංඥාවක්වත් නැහැ මොනම දෙයක්වත් හඳුර ගන්නත් බෑ අකින්චඤ්ඤායතන. ඊට පස්සේ ඒ අකින්චඤ්ඤායතනයේදී ඒ සංඥා නැතිකම ඒ බුදුහාමර පහර වෙන්න හිටපු ඉසින්නාන්සල දැනගත්තේ සංඥා රෝගෝ සංඥා සල්ලං සංඥා ගණ්ඩෝ අසඤ්ඤං අමෝ මෝහෝ සම්මෝහෝ කියලා. සංඥා කියනකම උලක්. සංඥා කියනවා තුවාලයක්. මහා වාතයක්. සංඥා නැතිකම සම්මෝහයි. ආතපත නැතිවීම. ඒ නිසා කිසිවක් නැතිකට වැඩි හොඳයි නීව සංඥා නාසඤ්ඤාත. සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැත් ගිහිල්ලා මේක තමයි යන්න පුළුවන් අවසාන තැන කියලා තමයි ඒ ඉසින්නාන්තලා එහෙම නැත්තම් කියනවා නම් ඒ පූර්ව බුද්ධ කාලීන ඇත්ත හිතුවේ. ඒ වගේ තමයි අර යෝගාවචරයත් මේ විදිහට සංඥාව ගෙවම් කරන ගෙවම් කරන ගෙවම් කරන යනකොට දන්නවනම් මේ සංඥාව තියෙන තාකල් කටුවත්තක් පාර කැදගෙන යන වගේ ඌරගෙන අවුස්සගෙන කරගෙන යනවා. දැන් අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාසයට සාපේක්ෂ කරලා ඒක ගෙවම් කිරීමෙන් රූපයත් ගෙවම් කරනවා වේදනාවත් ගෙවම් කරනවා දැන් සංඥා ගෙවම් කරන මාර්ගෙ දිගේ බලන ගියොත් යෝගාවචරය යම් තැනකදී මේ අරූප ධානවල කිට්ටුවට ආකින්චඤ්ඤායතනෙ කියන මානසික தത്വයට සමාන தത്വයක් එනකොට ඒ යෝගාවචරයට වැටෙන්නේ ඉඳගෙන ඉන්නවද දන්නෙත් නෑ කොච්චරලා හිටියවද දන්නෙත් නෑ ඒ වෙච්ච කාලය පිළිබඳ මතක ශක්තිය නැතුව ඉතින් යෝගාවචරය එක වාර්තා කරන්නේ මට නිින්ද ගිහිලා පහරට මම අවදි වුණා ගැස්සිලා අවදි වුණා කියලා ඒ අවදි වෙන්න පොඩ්ඩකට ඉස්සෙල්ලා විශ්චිදී හරියට පෑනේ තින්ටි වුණා වගේ. ලියන් ලියන් ලියන් යනකොට පෑනේ තින්ටි වුණා. ඉතින් ඒ වෙලාවේ ලියවෙන්නේ. ඒ වගේ මේ මොකක්වත් නැත. ඉතින් ඉතින්දි නිකන් ලොකු බෑග් එකකටපත් වෙනවා. ඒ යෝගාවචරයට මේ කියා ගන්න බැරි කම. ඉතින් එතකොට පේන්න පටන් ගන්න මේක විශාල අගාධයක් වගේ. ඒක පේන්නේ විශාල බොරු වලකට ඇදගෙන වැටෙනවා වගේ ගැස්සුනා වගේ. ඉතින් ඒක නිසා මේකට අවදි වෙන එක මේ වෙන්නේ සංඥාව ගෙවම් කරන ගෙවම් කරන ගිහිල්ලා අඳුනා ගන්න බැරි මට්ටමට ඇවිල්ලා එක පාට හෙලකට අදගෙන වැටෙනවා වගේ කාලය සහ දේශය කියන මාන දෙක ගැලවිලා යනවා. යෝගාට ඇතුළ පිටත නැතු යනවා. වචන ප්‍රකාශ කරන්න පුළුවන් ව්‍යාකරණ නැතිලා යනවා. සංඥා වශයෙන් කාට හරි sannivedana කරගන්න බැරුව යනවා. ඉතින් මේක මහ බයක්. මේක මහ චකිතයක්. මේක මහ අසරණ විල්ලක්. අටුවචාන් වහන්සේ සඳහන් කරන මේ වෙලාවට නිකන් මෝද මන්ත්‍ර කිය පුංචි පොට්ටෝ කිය මිනිහා ගොඩ බිම තියෙන අත බලා ගන්න බැරුව කොයි අතර පැද්දත් දියඹට යනවා දන්නෙත් නැහැ ගොඩ බිමට යනවා දන්නෙත් නැහැ මේකම වාලුකා කාන්තාරෙත් මේක සිද්ධ වෙනවා කාන්තාරේ මැදට ගියාට පස්සේ කිසිම ලකුණක් නැහැ හැම පැත්තම සමානයි කොයි අතරද ക്ഷേම භූමිය දන්නේ නැහැ ඉතින් මනුෂ්‍ය පිසාචෙන්ට ලක් වෙනවා කැලේ මැදට ගියාට පස්සේ මනුෂ්‍ය කැලේ දිශා මාරු වෙනවා හැම පැත්තම එක වගේ අපව ගමට එන්න දන්නේ. ආන්නේ වගේ යෝගාචර ඉස්සල්ලාම වතාවට අර සියලු සංඥාවල් නැති කරකොල අතාරපු කෙනෙක් බාටපත් වෙනවා. ඉතින් ඒලා ගැස්සෙනවා, බය වෙනවා, ඇඟ සැලෙනවා, নানা ප්‍රකේව දේවල් වෙනවා. මේක නැවත නැවතත් නැවත නැවතත් වෙන්න ගියොත් නැත්නම් මේ යෝගාචරය මේක සංඥා ගෙවන් කිරීමේදී අනිවාර්යෙන් පසුකොල යුතු කඩයිමක් බව දන්නවනම් මේකට යන හැටි කොතනදීද මම මේ දන්නා තැන සිට නොදන්නා තැනට මාරු වෙන්නේ මම මේ නොදන්නවයි කියන එකේ විනාඩි කීයක් ඉඳලා තියෙනවා ඒ වෙලාවේ පටන් ගන්නකොට හොඳට කය ඍජුව තිබිලා වැක්කිරන මට්ටමට ආවා එහෙම නැත්නම් ඒක ඍජුවම තිබුණාද පටන් ගන්නකොටත් වැක්කිරලා තිබුණාද ආදි වශයෙන් ඊට පස්සේ කොතනදීද නැවත මේ සංඥාවට ආවේ කියලා මෙන්න මේක හොඳට දහස්වර කෙරුවොත් ඒ යෝගාවචරයට ඒ සංඥාවල් හටගන්නේ මෙතන පවතිනකොට ඇති මෙහෙමයි ගෙවෙනකොට මෙහෙමයි කියලා ආස්වාද ප්‍රසවාසයේ සංඥාව ගෙවම් කරන තැන ආස්වාද ප්‍රසවාස නොදණී යන තැන සංඥා නිරෝධය තක්කුමුකෝකින්තරව බයකින්තරව මූදේ අසරණ වගේ වෙන්නේ නැතුව කාන්තාරය අසරණ වගේ වෙන්නේ නැතුව කැලේ දිසා මාරුණා වෙන්නේ නැතුව මේක නැවත නැවත කරන්න නම් මොන්න තරම් වීරත්වයක් මොන්න තරම් පාවා දීමේ ශක්තියක් මොන්න තරම් දාන චේතනාවක් මොන්න තරම් ධර්ම දානයක් ධර්මමය ඥානයක් අවශ්‍යද කියලා කියන්න බෑ වචනින් මොකද හැම කිනාම එතෙන්ට යනකොට ඒ සංඥාව ගෙවන් කිරීමේ වටිනාම ස්වර්ණමය අවස්ථාව වෙනුවට මගේ ආත්මය නැති වෙනවා මම හඳුනා ගන්න තියෙන ලකුණ නැති වෙනවා මිත්‍යෙන් ගෙනාවු තෘෂ්ණා කරනවු පොදියේ වටනාකම නැතු වෙනවා කියලා යාට පේන්නෙම නිකන් නාස්තියක් වෙනවා. ඒ නිසා යම් තැනකදී යෝගාවචරය ඊයේ වෙච්ච අත්දැකීම ඉස්සල පරියන්ක වෙච්ච අත්දැකීම දැකලා මේ තමයි සංඥාව නිරෝධය මොනක්වත් වෙලා නැහැ. ලෝක මේ පිටර මල්ල මොකුත් නැහැ නැගිටිනකොට ගෙදර ගෙනියන්න පුළුවන් පොදිය පිටිම බය වෙන්න එපා. ඉතින් මේක නැති වුත් එහෙම ගෙදර ගිහලා බබාට කිරි දෙන්නේ කොහොමද? එහෙම නැත්නම් වැසිකිලි ගියාම මොනවා වෙයි? নাනා ප්‍රකාර බය හිතෙනවා මේ කය නැති වුණාට මොනවාක්වත් වෙන්නේ වෙන්නේ සංඥාව නැති එක විතරයි. නිසා මේ සංඥා නිරෝධ වෙන වෙලාවෙදී මේකට ලෑස්තිලා යනවනම් ඒක ඉති මහ විශාල වීරත්වයක්. ඒක මේ යුද බිමට ගිහිල්ලා දහහක් දිනනකට වැඩිය මෙතෙක් ගිනාව සියලු පොදි සියලු උපදි සියලු නිමිටි සියලු ඇතයි කියන දේවල් ඔක්කොම අනිමිත්තක් බවට ශුන්‍ය බවට ඕ නිරුපදි ගත්තටපත් වෙනවා. මේකට සාදර වෙනවයි කියන එකයි මම මේ පෙළලා දෙන්න හදාගන්නේ. සාදර වෙනවා කියන්නේ මේක බදා ගන්න බෑ. මේක වෙනකොට අනේ මේක වෙනවනම් හොඳයි කියන වගේ එහෙම කිව්වත් මම හිතනවා මගේ වචන වරදී කියලා. වෙන්නර්ලා බලන්න හිටියොත් ඊට පස්සේ වෙලාවක් තියෙනවා ඒ ලයිට් ඔෆ් කරලා වගේ. නැත්නම් විවේක ස්ථානයක්. එහෙම නැත්නම් පාළුවක්. ඒ හැප්පෙන දෙයක් නැති එකක්. නිමිත්තක් ගන්න බැරි තත්ත්වයක්. වචන කියා ගන්න බැරි තත්ත්වයක්. ඇතුළේ පිට තේරුම් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. අන්න ඔකට අවදි වුණොත් කිනෝ බිත්තර කට කඩාන බුදුනා කියනා වගේ එකක් තමයි උතන හිට වෙන්නේ. මේකට අවදි වෙන්න පුළුවන්. වෙන විදිහට කියනවා නම් අපි හීන දකින්න වෙලාවකදී කවදාද අපිට පුළුවන් වෙන්නේ මේක හීනයක් බව දැනගන්න. හීනේ කවදාකවත් ඉඳ තියලා නෙමෙයි අපිට පෙන්වන්නේ හීනේ පෙන්වනකොට පෙන එක ඇත්තක්මයි කියලා වගේ. එතකොට හීනේ පේන දේ තියෙනවා, තියෙන දේ පේනවයි කියලා තමයි හීනේ දකින්නේ. නමුත් අපි යම් දවසක හීනකට අවදි වුණොත් හිතෙන්නේ මේ පේන දේ එකක්වත්ම නැහැ. අවදි වෙච්ච ගමන් මේ ඔක්කොම අවලංගු වෙනවා. ආන් ඒ වගේ ඇහැට රූපයක් නැහැ, ස්පර්ශයක් නැහැ, වේදනාවක් නැහැ, සංඥාවක් නැහැ, විතක්යක් නැහැ, ප්‍රපංච නැහැ. කනට සද්දයක් නැහැ, ඒකේ ස්පර්ශයක් නැහැ, වේදනාවක් නැහැ, විතක්යක් නැහැ, සංඥාවක් නැහැ, විතක්යක් නැහැ, ප්‍රපංච නැහැ. හැම ඉඳුරංගෙම වෙන් වෙලා හැම ඉඳුරංගෙම එන තින සෑම ප්‍රපංචයක්ම අයින් වෙලා දැන් මේ මැද ඉන්නකොට පේන්නේ දැනෙන්නේ මහා පාළු ගතියක් වගේ. ඒ මොකද ප්‍රපංචයන්ගෙන් ඔඩඩකට තුරුවන් වුණා. මෙන්න මේකට සාදර වෙලා මේක ටිකට පවත්වන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට තේරෙයි කවදා හරි මේක තමයි උප්පත්තියේ ඉඳලම අපිට තියෙන වටිනාම සම්පත නමුත් මේක වනසන එක මේක මේ පෑතිතියට බොරකිය දාන එක මේක අවුල් කරන එකම තමයි මේ රූප බලනවා කියන්නේ ශබ්ද අහනවා කියන්නේ ගන්ධ රස පහස ලබනවා කියන්නේ ඉගෙන ගන්නවා කියන්නේ සල්ලි හම්බ කරනවා කියන්නේ දරුවෝ වදනවා කියන්නේ සේරගෙම කරලා තියෙන මේක වන කරගන්න ඊට පස්සේ දෙයියන්ට අද්දක විදාලගෙන අනේ හත් දෙයියනේ අනේ මට විවේකයක් දෙන්න කියලා දෙයියන් දෙයියෝ ඔළුවේ නල පොළවේ ගහගන්න නැති අනේ මේ වාගේ තකතිරු જાතියක් බුද්ධෝත්පාද කාලයක් ඉල්ලලා ලැබුණා. මනුස්සාත්ම භාවයක් හිටුවා ලැබුණා. ඇහැකට දිවනාසේ ඔක්කොම ඉල්ලුවා ඒකත් සීල 100ක්ම ලැබිලා තියෙනවා. ඊට පස්සේ ක්ෂණ සම්පත්තිය. ඊට පස්සේ බණහන්ට ලැබෙනවා කිව්වා ඒත් ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රිතන ඒත් ලැබිලා පැවිදි වෙන්න ඕන නම් ඒත් ලැබිලා තියෙනවා. ඒ ඔක්කොම තියේදී කුණු කන්දලයක් දාගෙන අනේ මට විවේකයක්. අනේ මට ඉවසුමක්, ගැලවුමක් කියලා මධ්‍යවට අහගෙන දෙයියන්වත් වතින්. දෙයියෝ බලා ඉන්නවා මේ ටික කොහොමද කොහොමද ලබා ගන්න මනුස්ස ලෝකෙට එන්නේ. මේ මනුස්ස ලෝකෙ ඉන්න එක දෙයියන් වදිනකොට වහකණ්ඩ හිතේ නැද්ද දෙයියන්. මෙහිමත් තකතිරෝ જાතියක් කියලා. ඉතින් කවදා හරි මේව ඔක්කොගෙම නැති ඔය කියන මැද තැනට ගිහිල්ලා දැන් මං ඉන්නේ කවදාකවත් නැති විදේතාවකාලිකෝ වේවා මේ ප්‍රපංචයන්ගෙන් තොර තැනක කියලා තේරුම් ගන්න පුළුවන් නම් හොඳටම තේරෙයි ඔතෙන්දි මේ ප්‍රශ්න කරන එක තමයි ඔතන තියෙන ප්‍රපංචය. මේක හරිද වැරදිද කියලා හිතන එක තමයි ඔතන තියෙන ප්‍රපංචය. මේකට සද්ධාව නොඋපදින එක තමයි මෙතන තියෙන ප්‍රපංචය. එහෙම නැත්නම් මේ ලැබිච්ච තෑග්ග බාර ගන්න එක තමයි මෙතන තියෙන කල යුතු. නමුත් නොකරනම දේ ඒක තමයි. ඉතින් එතකොට පේනව නේද කොච්චරක් අපි අවිද්‍යාව තේරුම් ගන්න ඕනද කියලා. මේ අවිද්‍යාව තේරුම් ගන්න එකට තමයි විද්‍යාව කියලා කියන්නේ. වෙන්න මොකක්වත්ම නැහැ. අපිට මේ වගේ විවේකයක් දෙනකොට අපි මොන්න තරම් ඒකට අවුල් පාස දාගන්නවා. අපි මොන්න තරම් මේ පෑජිජිය බොරදී කරගන්නවා. නිසා මේකට කියනවා මේ විමුක්තියට ඇති බය. නිවන් ලබන්නේ නැහැ කියලා හොස් කියන විමුක්තිය සඳහා නිවන් ලබන්නේ. නමුත් නිවන එනකොට මේ දුවන කැලේ කඩන මේ නිසා මේක පිළිබඳව දන්නවා නම් අහලා තියෙනවා නම් ඒ වගේ මේක නැවත නැවත කරලා මේක හරියටම ඒ භාවනාවේදී මේක ආශිර්වාද ගන්න ගන්න පුළුවන්. ඉෂපෙන්වත් කර ගන්න පුළුවන්. සමාදන් වෙන්න පුළුවන් නම් මේ ධර්මයේ සජීවීකම ධර්මයේ තියෙන ස්වකහාත ගුණය ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගුතිය තමයි වශයෙන්ම දකින්න පුළුවන් ගුණය අකාලික ගුණය දකින්නකොටම තේරෙනවා මේක කල මේක ප්‍රතික්ෂේප කරා අද බුදුන් දැක්කා වගේ ධර්මයේ දැක්කා වගේ සංඝයා දැක්කා වගේ මේක එන්නකොට මම පිළිගත්ත කියන්නේ එතකොටම ප්‍රතිඵල මේක ප්‍රතික්ෂේප කරන තාක්කල් කවදාකවත් නැහැ අකාලිකෝ ඒයි පස්සේ ඕන කෙනෙකුට ඇවිල්ලා කිය တဲ့ ක මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ ප්‍රයෝගයෙන් අහකන ජීවනාශය කය මේ විදිහට අපි අරණ්‍යගත වෙලා රොක්ක මුලගත වෙලා ශුන්‍යකාර නතර කරමු. නතර කළා මුකක් කල්යයි. ඔබට කමක් නැහැ. කවදා හෝ මුකක් කර කරන ස්ථානයක් යන එක ගෙවෙනකම් බලපන්. මේක මේ ටික මේ ටික සාකච්ඡා කරලා මේක කමටහන සුද්ධ කරගන්නවා කියන්නේ භාවනා 50ක් කියලා සමහරලාට කියන හැබැයි මට ඉතින් 50ටත් වැඩි කියලා. මේ කෙරෙන්න ඕන කරලා තියෙන ගෙවම් කරන එකයි දෙක තමයි මේ ගෙවම් කරන එක තමයි මේ උපනයනේ මේකෙන් තමයි මෙතන තමයි ගෙනියන්න හදන්නේ කියන එකේ සම්මා දෘෂ්ටිය තන්නේ ක්‍රම භාවනාවට එදී වටින. නිසා සමහරු කියනවා භාවනා කරලා වැඩක් නැහැ බණ අහනකොටම නිවන් දකින්න. දස්සනා පහතබ්බා. ඒ කියන්නේ මෙතෙන්ද වෙනකොට මේක Tamanගේ ඇස් දෙකෙන්ම දකින්න පුළුවන් නම් මේකයි මේ බුදුහාමුදුරු පෙන්වන්න හැදුවේ. ඔච්චර කල් භාවනා කරලා තියෙනවා. නෝ කදාකත් එක සමාදන් වෙන්නේ. කවදාකත් ආශිර්වාද ගන්න ගත්තේ නැහැ. මොකද පාළු ගතියට තනි ගතියට මේක ප්‍රතික්ෂේප කරා. දැන් ඉතින් ගියොත් එයාට තියෙනවා මේ භාවනා කරාට ධර්මයෙන් ඒකට ආධාරකේ ලැබිලා තීරුම් අරගත්තොත් අකාලිකෝ ඒහිපසිකෝ ඕපනයිකෝ උපනයන ගතිය තියෙනවා පච්චත්තම් වේිතබ්බෝ විඤ්ඤෝයි විඥාණයත්ව පුරුෂයාට විසින් ප්‍රත්‍යක්ෂයෙන් තේරුම් ගත යුත්තක් මිස කවදාකවත් කළු ලැල්ල ඇඳලා පෙන්වන්න බෑ කවදාකවත් ටෙස්ට් ටියුබ් එකට දාලා දිවේ තියෙන රස බලපං කියලා පෙන්වන්න බෑ කවදාකවත් ආශිර්වාද වේවා කියලා කාටවත් ආශිර්වාද කෙරුවට හරියන්නේ නැහැ කවදාකවත් කොච්චර භවනා කරන්නද කොච්චර පොත් ලිවත් PhD කරත් බුද්ධ ආගම පිළිබඳව හැදෑරීම කරත් මේ தત્ත්වය අහසට පොළ වගේ වෙනස්. බුදුහාමුදුරුවෝ කියනවා මේක සම්දැන්තෙන් මට නම් කලහක්ක් නැහැ කියලා ඉතින් වෙන කවුරුද කරන්න පුළුවන්. ඒක නිසා අපි මේ සංඥා පිළිබඳ අවබෝධයේදී මේ සංඥාව ගෙවන් වේගන යනකොට කියන්නේ මේ නිමිත්ත අනිමිත්ත බවටපත් වේගන යනකොට සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ වින්දනේ නිර්වින්දනය බවටපත් වෙන එකයි. වින්දනේ නිර්වින්දන බවටපත් වෙනකොට කාලකන්ණියට බයක් ඇති වෙනවා. ඒකනේ ඔපරේෂන් කරන්න යන්න බයයි. ඉන්ජෙක්ෂන් එකක් ගහලා බැරිලා සීනති කරනවා කිව්වොත් ඕනම දෙයක් කරන්න ඒ සීනති කරන්නම් බෑ. බුද්ධික මලහා සමානයි. ඒක නිසා මේ සංඥාව ගෙවම් කරන එකක්ද මෙතන සිද්ධ වෙන්නේ? සතිය අවදියෙන් තියාගෙන සංඥාව ගෙවන් කිරීමක්ද වෙන්නේ නැත්නම් මේ වේදනාවේ ගෙවන් වීම නිසා ඇතිවෙනා වූ නිර්වින්දනයේ තියෙන බයක්ද මෙතන තියෙන්නේ සැකයක්ද මෙතන තියෙන්නේ පාළු ගතියක්ද තියෙන්නේ කියලා බැලුවොත් ඒකට කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ ලෑස්තිලා ගිහිල්ලා මේක වෙනකොට ඒක තියා හොඳට වෙන් කරන බලන්න හිටියොත් තේරෙනවා මේක සඳහා සූදානම් යන එක නම් සම්පූර්ණයෙන් වෙන කතාවක් කියනවා සූදානමක් නැතුව යන මනුස්සයා ඊට වඩා හාත්පසම වෙනස් දෙයක් කියලා වෙනස් නිගමන වලට ඇවිල්ලා වෙනස් පොත් ලියලා වෙනස් බණ જાති කියනවා. එචා සූදානම්ම යෑම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඒ කවදා හරි ගිහිලා ඒ යෝගාවචරයා ඒ නිමිත්තක් පේන්නේ නැති සලකුණක් කාටරි කතා කරගන්න බැරි ඒත් Tamanට මේකට එළඹෙන ආකාරය දන්නා තැන සිට මේ නොදන්නා තැනට එළඹෙන ආකාරය මේ නොදන්න තැනදලා ආයේ දන්නා තැනට අවදි වෙන ආකාරය මේ දෙක මම දන්නවනම් මේ දෙකට මම අවදි වෙනවනම් මේකේ මැද තියෙන තක්කු මුක්කුව මේකේ මැද තියෙන කලකොල භාවය මේකේ මැද තියෙන අසරණ භාවය නැති කරගන්න පුළුවන් කියලා මේ පරිශීණය කරනවනම් ඉතින් මේකට කට ඇරලා සුද්ධ වශයෙන් කියකි විපස්සනා භාවනාව එදාට ඒ යෝගාවචරයට තියෙනවා මේ අතරමැදි කෑල්ලේදී භාෂාවට නගන්න බැරි වුණාට සත්‍ය පාත්තන්න පුළුවන් කියලා. ඒක හරියට අදුක්කම සුඛ වේදනාව දැනගෙන අදුක්කම සුඛ වේදනාවද මම ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ කියලා ඒකට අවදි වෙන්න වගේ මේ සංඥාවෙන් තොර තත්ත්වෙට ගිහිල්ලා ඒ ඉන්න පුළුවන් ඒක තමයි අර එදා ගාථාවේදී කිව්වේ න සංඤ සංඤී නෝපි විසංඤින විභූත සංඤී එවං සමේතස්ස විභූති රූපං ඒක මේ ප්‍රകൃතිය දනිදා තියෙන ඉන්ද්‍රයන් සංඥාවකුත් නෙවෙයි. නෝපි විසඤ්ඤී මම මේ සීනත් වෙලත් නෙවෙයි. නෝපි අසඤ්ඤී එහෙම නැත්නම් නීව සංඥානා සංඥායතනෝ අකින්චයන්දත් නෙවෙයි. සංඥාව විභූත වෙලත් නෑ සංඥාව නැත්තර නැති වෙලත් නෑ මොකද්දෝ කියා ගන්න බැරි සංඥාවක් තියෙනවා. ඒවන් සමේතස විභූති සංඥා මේ විදිහට ඒවන් සමේතස විභූති රූපම් මෙතෙන්ට යනකොට රූප පිළිබඳව මොන්නම සංකා විශයක්වත් ඉතුරු වෙන්නේ පඨවි ආපෝ තේජෝ වශයෙන් හෝ ආශ්‍රද ප්‍රසවාස වශයෙන් හෝ ප්‍රිය අප්‍රිය වශයෙන් හෝ කහ නිල් රතු වශයෙන් මොකක්වත් නැහැ රූප සියල්ලම ගෙවම් කරනවා සංඥා නිදානානි ප්‍රපංච සංඛා මේක මේ සංඥා ගන්න බැරි තැනක් සංඥාවක් ගත්තනම් ඒ තැන ඒ මත පැහැෙන ගතිය බොපියන ගතිය ප්‍රපංච කරන ගතිය තියෙනවා එහෙනම් ගැලවමක් නැහැ ප්‍රපංච තියෙන තාක් මස්කඩේ කොක්කේ ඉල්ලපු මස් කෑල්ල වගේ අපිට කිසි ගැළවමක් නැහැ. මෙතන පේන්න තියෙනවා මේ සංඥාවන්ගෙන් తాවකාලිකව දුරවන් වෙන්න පුළුවන් ගතියක්. ඇත්තටම කියනවා නම් ඒ දුරවන් වෙන ගතිය භාවනාවෙන් ආපු එකක් නෙවෙයි. භාවනාවෙන් දෙන්නේ මේකට යනකොට මෙතෙන්ට යන්නේ කියලා සූදානම් වෙලා යන්න පුළුවන් ගතිය පමණයි. ආශ්වාසේන්ද්‍ර ප්‍රසවාසයට යනකොටත් හැමදාම ඔතන ඔය තියෙන අල්ලන්න බැරි දෙන අපි කොයි වෙලාවෙත් පව් කරනවා. ප්‍රසවාසයේ ආශ්වාසයට යනකොටත් ඔය සංඥා නැත්තන පව් කරනවා. ශබ්ද දෙකක් අතර මැදත් ඔක තියෙනවා. හිතවිලි දෙකක් අතර මැදත් ඔක තියෙනවා. වේදනා දෙකක් අතර මැදත් ඔක තියෙනවා. ඒක බොහොම සූක්ෂමයි. මුතර ගොරෝසුරනතර ආනාපානෙ දැක්කට පස්සේ ඒ යෝගාචර කවදාකවත් බැරි වෙනවා. ප්‍රස්වාසය ඉවර වෙලා සම්පූර්ණ සංඥාවක් නැත්තන කියලා තමයි ආස්වාසය මතුවේ. ආස්වාසය ඉවර වෙලා සම්පූර්ණ අල්ලගන්න බැරි තැනකට ගිහින් තමයි ප්‍රස්වාසය මතුවේ. එතකොට පේනවා මේ හැම හුස්ම දෙකක් මැද මැරලා උපදිනවා. එදාට අහන්නේ නැහැ මේ ආත්ම මැරලා ඊගාව ආත්මට යන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඕනේ. ඔය එක හුස්ම ගෙදලා අනෙක් හුස්මකට යනකොටත් සංඥාව හරහා යනකොට කොහොමද ඉසල තිබුණ චිත්තක්ෂණේ කර්ම ශක්තිය දෙවෙනි චිත්තක්ෂණයට යන්නේ? ආස්වාසිතින කර්ම ශක්තිය මොක හරහාද ප්‍රසවාසයට යන්නේ? තක తీරුකම හරහා තමයි. තණ්හාව හරහා තමයි. නමුත් මේ යෝගාවචරයේ ආශාස ඉවරනකොට හොඳ සතියෙන් ඉඳලා ප්‍රසවාසය එනකොට අලුතෙන් එන එකක් වගේ බලන්න පටන් අරගත්තොත් නැවත ඉපදිච්ච බබෙක් වාගේ අර පරණ ගුණ ගන්දල් ඔක්කොම අයින් කරලා ඒක කියනවා උද්ධච්ච කුක්කුච්ච කියලා. කුක්කුච්ච කියලා කියන්නේ ඉස්සරහ ගත වෙච්ච චිත්තක්ෂණේ ඉතුරු වෙච්ච රොන් මඩ ටික. උද්දච්චය කියන්නේ ඊගාට එන චිත්තක්ෂණයෙන් එන්න පුළුවන් කරදරේ දෙකම නැතුව ආශ්වාසය ඉවරලා ප්‍රශ්වාසය කියලා කියන අලුත්ම මිනිහේ. අලුත්ම චිත්තක්ෂණය. අලුත්ම හිත. සංඥාව තමයි මේ දෙක හරහා අර පරණගේ කුණු කන්දල් ඒ ගන්ධත්තාරේ ඒ ආරේ ඒ ආශාවල් ඒ රුචි අරුචිකම් මේකට කියන දන මේකට කියනවා භවනෙත්‍ය කියලා. අරකින් මේකට පොඩි පිරිද්දිල්ලක් පරිද්දනවා. මේක හරහා තමයි ඔය භව ගමන සිද්ධ වෙන්නේ. හැබැයි තාම තුනි වෙන තැනක් තියෙනවා. අන්නේ තුනි වෙන තැන පිළිබඳව හොඳට අවදියෙන් හිටියොත් ඒකේ දුර්වල වීම. ආහාර නැති වෙන ගතිය. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒකට අවදි වෙන්න පුළුවන් ගතිය එන දවසේ තේරෙනවා මේ සඳහා අරණ්‍යයකට යන්න ඕනෙකමක් නැහැ. නිස්සද්ද තැනට යන්න ඕනෙකක් නෑ. හොඳට හුස්ම කේන්දර අනික හුස්මට යනකොට අරණ්‍ය හිටියත් කොහේ හිටියත් ඔය තඩමාරුව සිද්ධ වෙනවා. හැම චිත්තක්ෂණ දෙකම මැද මේක සිද්ධ වෙනවා. ඒකට අවදි වෙලා කටයුතු කරන්න පටන් අරගත්තොත් මේ යෝගාවචර තියෙනවා මේක මිනිස්සෙකුට මිස මේ ක්ෂණ සම්පත්තිය තිරසනෙකුට නෑ. මේ ක්ෂණ සම්පත්තිය යකෙකුට නෑ. දෙවියෙකුට බ්‍රහ්මණයටත් යන්න මෙහෙන් ගෙනියන්න ඕන. නමුත් මේ ක්ෂණ සම්පත්තිය වෙනුවට අපි කොච්චර කැමැතිද පරණ චිත්තක්ෂණයෙන් ඉතුරු වෙච්ච මණ්ඩි ටිකට. පශ්චාත්තාපයට. Taman ගినాපු මතක සටහන් වලට. මේ මතක සටහන් ටික තමයි බැඳගෙන වද දෙන්නේ. මැරුණත් නෙවෙයි අපි ඒක අතහරින්නේ. අපි කොහොම හරි ඒකම අල්ලගෙන මම ඉතින් මෙහෙම දේවල් වෙලා තියෙනවා මෙහෙම දේවල් වෙලා තියෙනවා කියලා මම කරලා තියෙනවා නැත්නම් මට වෙලා තියෙනවා කියලා පුදුමාකාර ආශාවක මේ පුතඥයා. මම පරණ කුණු කන්දලේ. ඔච්චරයි අපිට බුදලේ ඉතුරුලා තියෙන ඉතින් අනිවාර්යයෙන් මොකද මරණයෙන් පස්සේ කියනවා. ඉනේන චිත්තක්ෂණේ මේක අලුත් වෙන හැටි දකින්නවනම් සංඥාව අලුතෙන් පටන් ගන්න වෙලාවදී එන හැටි දකින්නවනම් මේකට කියනවා සාමාන්‍යයෙන් උදේ පාන්දර නැගිටලා අවදි වෙච්ච ගම. ඇස්සරින්ද ඉස්සර වෙලා අවදි වෙච්ච බව දැනගන්නයි කිය. එතකොට ඊගාට දැන් මමයා තහවුරු කරගන්නේ මොන ලකුණු වලින්ද කියලා බලන්නයි. හරි ඕන වෙනවා අපිට ඇද්ද කරලා මේ නිස්සාරණවනේ ඩෝමෙට්‍රිකේමද කියලා දැනගන්න. එනත ඉස්පිතාලේ වාට්ටුක හිටියන ඔන්න ඇක්සිඩන්ට් වෙලා කියලා ඔන්න මැරෙන්න නැතුව උඩවිලා. එනිසා නිදිපොළ මොකද්ද කියලා දැනගැනීමෙන් තමයි බුදියාගත්ත මිනිහමයි අවදි වුනේ කියලා ගන්න. එතනදී තමයි මේ සක්කාය දිට්ඨිය ආයේ හේතු කරගන්නේ. අර අපේ මාන්නේ අපි හේතු කරගන්න. ගිනාවු තණ්හා පොදි හේතු කරගන්නේ. අප අවදි වෙන හැම වෙලාවකම දැක්කොත් හිත අවදි වෙච්ච ගමන් අපි අපි මේ සංඥා අරගන්නවා ඉඳුරංගේ අරගෙන අරක තහවුරු කරගන්න. පරියන්ක ඉඳලා හොඳ පරියන්කද නැගිටින ගම ඔක තමයි සිද්ධ වෙන්නේ. මේක හිතා ගන්න බැරි විදියට සමාහට සක්මනේදී සිද්ධ වෙනවා. එතකොට කටුකුරුඳ සාංශ ඉන්න ගමන් කියන්නේ ඉද්දපු ගමන් සක්මනේදී තමන්න තමන් හම්බ වෙනවා. මේ මම නේද කියලා හිතෙනවා. කවදාකවත් නැති විදිහට තමන් තමන්න තමන් අවදි වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි අරයට සාපේක්ෂව මම කොහොමද මේකට සාපේක්ෂව මම කොහොමද ඔක්කොම යන්නේ සංසන්දනේ. අතින්දි කේවල தත්වෙම මම යකින් එක තියෙනවා. මේ ගැටුමක් තියෙන වෙලාවෙදී ආනේ විදිහට මේ සංඥාවල තියෙන වැඩ පිළිවෙල බලාගෙන බලාගෙන යන්න පටන් අරගත්තොත් තේනවා කැඩි කැඩි හැදීමෙන් පමණමයි සංඥාව අල්ලගන්න පුළුවන්. කැඩෙන්න ඕනේ ආය හැදෙන්න. ආය කැඩෙන්න ඕනේ ආය හැදෙන්න. ඒ නිසා මේ ථේරවාදයේ මුළු ප්‍රතිපදාම චක්‍ර කරකවිලා තියෙනවා. එකම වෙච්ච දේ දහස්වර කරා. අමාරුම දේ පළවෙනිම ඉස්ලාමයේ හඳුලාගෙන කියන ආදේවන ප්‍රත්‍යය. යන්තම් ඇසුරු කරන වෙලාවේ හරිම සිලිලාරයක් තියෙනවා. විශාල ශක්ති මුදා යනවා. විශාල සතුටු ඇති වෙනවා. විශාල සුවකිරීම සේවාවල් එනවා. මොකද ඒක නෙවෙයි නිවන කියන්නේ. ඒක නැවත නැවතත් ඇති වෙන විදිහට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවය හැදෙන්න ඕනේ. මේක භාවනා මධ්‍යස්ථානයේ වෙන්න පුළුවන්. හුඟක් වෙලාට වෙන්නේ මේකෙදී නෙවෙයි. ආපහු ගියාට පස්සේ මේ ඇතිවෙච්ච විවේකේ, මේ ඇතිවෙච්ච උදකලා බව ඇති කිරීම සඳහා gederදී කුමන ආකාර ජීවන රටාවක් මම කරන්න ඕනේ. කොයි මිනිස්සෙ ඇසුරු කරනකොටද මේක වැඩි වෙන්නේ? කොයි මිනිස්සෙ ඇසුරු කරනද අඩු වෙන්නේ? මොන ආහාර ගැනීමෙන්ද මේක වැඩි වෙන්නේ? මොන ආහාර ගැනීමෙන්ද අඩු වෙන්නේ? මොන ඉරියව්වෙ ඉන්නකොටද වැඩි වෙන්නේ? මොන ඉරියව්වෙන්ද අඩු වෙන්නේ කියලා මේකට පොට පහදලා දුන්නා. නැත්නම් මේකට කිරිකට ගාලා දුන්නොත් රන් කිරිකට ගන්නවා කියලා කියන්නේ. කිරිකට ගහලා දුන්නාට පස්සේ ඒ මිනිස්සයා ඒ ආශීවනයේ භාවිතා කිරීමල දන්නවනම් එයාර කියන උග්ගටි තඤ්ඤු විපංචි තඤ්ඤුක ආදි පුද්ගලයන් වශයෙන් දන්න ගත්ත ගමන් සියල්ලම අතහැරලා මේක වැඩි කිරීම සඳහා ගත කරනවා. අපේ කට්ටියට වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ මේ ගිහිව ඉඳගෙන ඕක ගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඕක ගන්න එක නෙවෙයි ගිහිව ඉඳගෙන ඉන්න පුළුවන්ද කියලා තමයි ප්‍රශ්න තියෙන්නේ. ඊ තරම් ගිහිගම කරු කරනවා. ගිහි විඳගෙන භාවනා කරන්න පුළුවන්ද? ගිහි විඳ සෝවාන් වෙන්න පුළුවන්ද? මේ ගිහිකම තමයි ඕන කරන්නේ. නමුත් මේ ගිහිකම කියන්නේ සංඥාවක් බව. එහෙම නැත්නම් පැවිදි වුණත් ඒ ගිහි සංඥාව යන්නේ නැති බව. ඒක වෙන්නේ ඉතින් පැවිදිලා සිවුරු අරින්න ඕන. අපි දෙගොල්ලම දුර්වලයි. තමයි ඉන්නවත් දන්නේ මේක ඊරළුවෝ. ඉන්නවනම් තේරෙනවා පැවිදි වුණා කියලා කියන්නේ බලාපොරොත්තු කිසිම දෙයක් හම්බවීමක් නෙවෙයි. හීරළු වුණා කියලා වෙසේ ඊටත් වැඩිය අමාරුක වැටිලා. හැබැයි ඌ දෙගොල්ලන්ට වැඩිය අණ්ඩය කට්ටයක්. යුරේ අරපු එක. ඔය එකකින්ම සංඥා වෙනස් වෙන්නේ නැහැ. ගිනාවෝ තකතිරුකම්ම තමයි ජීවිත හිතාගෙන ඉන්න කට්ටිය වම පැවිදි වෙනකන් ඉන්නේ පැවිදි වුණාට පස්සේ නම් ඉන්ටර්සිටි බස් එකක් නැග වගේ ගෙලින්ම නිවනට යන්න පුළුවන් මේක. පැවිදිච්ච උඟ දෙනෙක් හිතන්නේ නැද්ද කීමතරම් මේක ගිරුවේ ගෙදෙනලා දාන දෙන්න තිබුණා නම් ඊට වඩා හොඳයි කියලා. අර උපාසක මහත් එක්ක යනවා හැමදාම මේ දවස්වල අඬාගෙන ඉන්නේ. අනේ ස්වාමීන් වහන්සේ සිවුරක් දෙන්න සානස බොහොම ටිකක් දාලා හොදලා දීලා යන්න. ඒ කියන්නේ අවුරුදු 30 ගානක් පැවිදිලා ඉඳලා උපවිදි වෙච්ච එකේ. පින්න පාත ගියා එක ගෑණියයි දානේ හන්දා බැදුවේ ඒ ගෑණිත් එක විවාහ වුණා බහුව වෙලා. දැන් මේ ගෑණිත් එක පුතියන් ඉන්නකොට මගේ සිවුර හොදන ගැන කතා කල්පනා කර කර ඉන්නවා. සිවුර ඉන්න කාලේ ගානේ ගෑනිත් එක්ක ඉන්න හැටි කල්පනා කරගෙන ඉන්න. ඉතින් මංක ඕකද මිනිස්සු මේ මහානකම කියන්නේ. මෙන්න සංඥාවේ සෙල්ලම. ඔක්කොමලා හිතනවා මේක මේ පැවිදි වෙච්චාම මේ සියල්ලම හරියයි කියලා. කවුද රැවටෙන්නේ කියලා බලන්න. මිච්චර ලස්සන බුදුහාමර මේක දේශනා කළා තියේදී අපි හිතනවා මේ මේ දේවල් වෙනස් කරාට පස්සේ නිවනට කිට්ටු වෙයි කියලා. මොකක්වත් වෙන්නේ නැහැ. මොනම වෙනසක්වත් වෙන්නේ නැහැ. මේ තියෙන දුක මේ තියෙන යෝජ දාන ගතිය, මේ තියෙන පැලහෙන ගතිය මොන වෙනස්කම කෙරුවත් ඕක ඕකමයි. නමුත් මේක ඇඟේ වදින්නේ නැහැ. ඔය මොනවා වුණත් ඇඟේ වදින්නේ. ඇඟේ වදින්නේ ඉල්ලලා ගාගත්තොත් තමයි. අර කොල්ල බබාගේ සෙල්ලම තමයි. ගැහුවොත් විතරයි කොල්ල බබා ඇඟේ වදින්න නැත්නම් කොල්ල බබා අපිට ගහන්න දෙන්නේ නැහැ. මේ සංඥාවේදී මේක දැක්කට පස්සේ තේරෙනවා අපි කොච්චරක් ඇදගෙන නානවද කියලා. කොච්චරම් බෙදාගෙන කරනවද කියලා. ඉතින් අපි හිතනවා මේක මේ සම්මුතියේ මේ තියෙන දේවල් වල හැටියට නොකර බෑ කියලා. නොකර බැන්නම් බෑ තමයි. ඉතින් මොනව කරන්නේ? නමුත් උග්ගටිරන්න පුජ්‍යලයා විපංචිතඤ්ඤ පුද්ගලයාට මේ ආශේවන ප්‍රත්‍ය දීපු ගමන් මේ විවේකයේ උඹ උප්පත්ති දවසේ ඉඳලා තිබ්බා. මේ සංඥාව අවුරුදු 6 ඉඳලා පුරවන්න පටන් ගත්තා. දිගටෝම හැත් බැඳෙනවා. දිගටෝම මෝහ පටල බැඳෙනවා. අපි වැඩෙන්න වැඩෙන්න වැඩිමහල් වෙන්න වෙන්න සමාජ සංසිද්ධි වැඩි වෙන්න වැඩි වෙන්න කිසිම අඩුපාඩුවක් නැතුව ප්‍රපංචකරණය සිද්ධ වෙනවා. නමුත් ඒ තරම් ඝන බහලට බැඳි මේ ප්‍රපංච ධර්ම එක චිත්තක්ෂණික එක ආශ්වාසයක් මෙනෙහි කරනකොට කඩන්න පුළුවන්. එක චිත්තක්ෂණික එක ප්‍රශ්වාසයක් මෙනෙහි කරනකොට කඩන්න පුළුවන්. ඒකට කියනවා ආසේවන ප්‍රත්‍ය කියලා. එතකොට ඇති වෙන මේ සංඥා නිරෝධයට කියනවා තදංග නිබ්බුති කියලා. ඊට පස්සේ යෝගාචරයේක බහුලීගත කිරීමට යම් ජීවන රටාවක් කරනවාද යම් ක්‍රියාවලියක් කරනද ඒකට කියනවා භාවනාව කියලා. හුඟ දෙනෙක් කියන්නේ භාවනා කියන්නේ මේ මතක් පිට අතක් තියාගෙන ඇත් දෙක වහගෙන ඉන්න එකට කියලා. ඇත්තට ආශේවනේ ලැබීමෙත් නම් ඒකත් ඕන වෙයි. පටන් ගන්නකොට අඳුරලා දෙන්න එපායි. මොකද අඳුන දුන්නට පස්සේ ඒ සංඥාවන්ගෙන් තොර වෙච්ච தત્ත්වේ ඥාන පරිමකමක් තියනවාද කියලා නිකමට හිතන්න. පැවිදි උපවිදි තත්ත්වයක් තියෙනවා කියලා නිකමට හිතන්නේ. වැඩිමාල් බාල කියලා දෙයක් තියෙනවා කියලා නිකමට හිතන්නේ. ධර්ම ඥානයක් තියෙනව නැහැ කියන එක තියෙනවා කියලා නිකමට හිතන්නේ. මොනම දෙයකටක සම්බන්ධයක් තියෙනව නැතෙන් යන්න බෑනේ. අපිට බෞද්ධ වශයෙන් කීත හැකිද ඒක අපේ උරුමය කියලා. වෙන කෙනෙකුට එන්න දෙන්න බෑ. එනවනම් අපි වීසා ගන්න ඕනේ, ටිකට් එකක් ගන්න ඕනේ කියලා. ඔක්කොම උන් අපිට ණයා වෙන්නේ උඹලවත් දන්නේ අපි ඔయిత කලින් ගිහිල්ලා තියෙන කියලා. මොකද අපි බෞද්ධකම ආරක්ෂා කරන දැඟලුවට කවදාකවත් මේක අත්දැකලා නැහැ. අත්දැක්කත් බාරගන්නෙත් නැහනේ. ඒ නිසා මේ සංඥාවන්ගෙන් තොර වෙන නැත්නම් සංඥාවන් ගෙවම් කරන தත්වෙටපත් වෙන එක අමාරු නෑ. මම සීමිත සාපේක්ෂක தත්වෙන් ගන්නවත් මේ ඉන්නේ එතනයි කියලා අවබෝධ කරනවා කියන කීටද හාත්පසින්ම වෙනස් දෙයක්. ඊ ගාවට එවැනි දේ නැවත නැවත ලබා ගැනීමට කුමක් කළ යුතුද කියන එක බුදුහාමුදුරන්ගෙන් අහන්න යන්න එපා. ඒක සාමාන්‍ය බුද්ධිය. ඊගොල්ලෝ සාකච්ඡා කරලා හදා ගන්න ඕනේ. හරි මේක දන්නවනම් මට උරුම නම් ඒකට මම නැවත නැවත යන්නේ කොහේක නම් භාවිත කරනවා කියලා. ආශේවති භාවෙත්. ඊට පස්සේ මේ බුද්ධිලේක බහුලීගත කරන්න කරන්න කරන්න අප්පගේ බුද්ධිලේ හම්බුණා වගේ. එහෙම නැත්නම් තමන්ගේ උරුමේ තමන්ට ලැබුණා වගේ. තේරෙන පටන් අර ගන්නවා. මේ අපි ළඟ තිබුණ එකක්ම ඔටුනු පලන් දාලා දෙනවා මිසක්කා බුදුරජාණන් අපිට මොනම දෙයක්වත් දීලා නැහැ. මේක කියන්නේ යමේ බුදුරජාණන් වහන්සේට හම්බෙච්ච දෙයක්වත් නැහැ. මේ දේ නැත්තම් මේ කියන සංඥාවන්ගෙන් විරත්ත භාවේ නැත්තම් පුදුමාකාර පීරි ගෑමිල්ලක් පුදුමාකාර දැවිල්ලක් පුදුමාකාර තැවිල්ලක් අහ අඳෝමයි අපි ඒ දැවිල්ල අසවලායි කියලා කියනවා. අසවලා නිසයි කියලා කියනවා. අහවල් දෙ නැති නිසයි කියලා කියනවා. තේරෙන්නේ නැහැ තමන්ගේ තකතිරුකම බං. තේරෙන්නේ නැහැ තමන්ගේ මේ සංඥාවට තියෙන ආසාව බං. ඉතින් විපස්සනා යෝගාවචරය කොච්චර වාසනාවන්ත සතෙක්ද කියලා බලන්න නිකමට යන් දෙන්න පුළුවන්කම තියෙනවා නැවත නැවත ඇහෙනකොට ඇහෙනකොට ආයේ මං අරදගතට හිට කරන්නම් කියලා මේ සංඥාවගේ තොර தത്വයට යන්න යන්න යන්න මේකයි හුදකලාව කියන්නේ මේකයි විස්රාමය කියන්නේ මේකයි විවේකීන එක අල්ලගත්තා නම් ඊට පස්සේ යෝගාවචරයට තියෙන එක බහුලීගත කිරීම සඳහා කරන වැඩ පිළිවෙලක් සමාධියේදී මේක නොනිනව නෙමෙයි. සමාධිය අර කියන විදිහට නීව සංඥා නාසඤ්ඤායතන දක්වම යන්න පුළුවන්. නමුත් ඒ පිළිබඳව ඒ ඇති වෙන නීව සංඥා නාසඤ්ඤායතනේ තියෙන විවේකයට ආකර්ෂණය බැඳීම මගේ කියා ගන්න ගතියක් මම කියා ගන්න ගතියක් එන්න මේ සංඥාව ගෙවම් කරන්න ගෙවම් කරන්න ගෙවම් කරන්න අපිට තියෙන ඕනම දෙයක් ආපුවාම ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා අතහරින්න අතහරින්න තමයි මේ සංඥා විරත්තස්ස භාවයට යන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ යෝගාවචරය මේ යෝගාවචරය ඇඟේ මොන කුණු කවුරු එල්ලන්න හැදුවත් එල්ලෙන්නේ නැහැ. කොක්ක ගහගන්න බැරුව වෙනවා. එතකොට කවුද මේ ජේරන්ටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ එවැනි යෝගාවචරය ලෝකයේ හැසිරෙනකොට හරියට උගුලක් අටවලා මන්දක් තියලා උගුලක් අටවගෙන ඉන්න උගුලට ගිහිල්ලා උගුලේ තියෙන ඒ හැම කාලා මන්ද ගස ගන්න නැතු යන මිනිහෙක්. මොකද හැමට දාන්නේ හොඳ රසමස උගුල. හැම කාට කිසි ප්‍රශ්නයක් නැහැ උගුල ගස ගන්න නැතු. උගුල ගැස්සුනොත් නඩු කියන්න යන්නත් එපා. බුද්ධජනජ මේ සංඥාව පිළිබඳව සංස්කාර පිළිබඳව වේදනා පිළිබඳ තියෙන මේ ලෝකේ හොඳට රස විඳපන්. පෙරපින්නට රස විඳපන්. හැබැයි හැම ගස ගන්න හැම ගස ගතට පස්සේ මට කතා කරන්න එන්නත් එපා. ඒ නිසා රසමසවුල කන්න කිසි පැකිලීමක් වෙන්න එපා. රසමසවුල කාලා හැම ගස ගන්න නැතුව ඉන්න මේ සංඥාවල් වලදී කරා පැමිණෙන ඕනම දෙයක සාධාරණීය හේතුවක් තියෙනවා. මේ නැවත නැවත කල්පනා කිරීමෙන් ඇඟේ ගා ගන්න එක තමයි තකතිරුකම කියලා කියන්නේ. ගිය ආත්මෙත් කිරි ඕකමයි දැන් කරන්නේත් ඕකමයි. ඕක මේ දැන් මෙතන බිම තිබ්බේ නැත්නම් කවදාවත් බිම තියන්න බෑ. එතකන් ගෝනෝ භවිකා නන්දි රාග රාගතා తත්‍ර తත්‍රා විනන්දිනී කියලා මොකක් හරි දෙයකින් අර ඇති වෙන දේවල් ප්‍රපංච කර කර ප්‍රපංච කර කර ගත කරන නිසා සර්වචන්නාංශයට නොකිය බැරි වුණා අනිවාර්යයෙන්ම කියන්න සිද්ධ වුණා මහනි මේ අවබෝධ කරන ධර්මයේ පව අඹලට අතාරින්න වෙනවා කියලා අධර්මය ගැන කුමන කතාවද ධර්මෙ මොකටයි පාවිච්චි කරන්නේ? පාවිච්චි කරන්නේ මේ සංඥාවකේ තියෙන කොතනද සංඥාව පාවිච්චි කරන්නේ කොතෙන්ද හලන්න ඕනේ. හැලෙනකොට මොකද්ද කරන්න ඕනේ කියන එක දැනගන්න මිසක් වෙන කාරණා කාරණා එකතු කරන්න නෙවෙයි ධර්මයේ තියෙන්නේ. නැත්නම් ධර්මයේ කියන්නේ හුදු සංඥා ගොඩක් විතරයි. 84000ක් සංඥා. මොක කරේ දාගත්තා කියලා සංඥා වැඩි වීමක් මිසක මොකක්වත් වෙන්නේ නැහැ. පාවිච්චි කරන්න දන්නවනම් ධර්මයේ මෙහෙමයි කරන්න ඕනේ කියලා ඔච්චර 84000ක් කොන්නේත් නැහැ. ඔය නොකිරෙන වෙදකමන තමයි ඔය කොඳුරු තෙල් කල 7යි 7යි ඕන කරන්නේ. වැඩි වෙන්න ඕන කරන්නේ බොහොම සුළු වෙලක්. ඒක කරන්න තියෙන්නේ මේ මේ දැන් මේ මොහොතේ මේක නොකලොත් වෙන්නේ ප්‍රපංච කරන. නිසා නිතරම කල්පනා කරන්න ඕනේ තමන් ක්‍රියාවක් කරන්න ඉස්සර වෙලා වචනයක් බින්දින්දි ඉස්සර වෙලා හිතවිල්ලක් හිතෙන්දි ඉස්සර වෙලා මොන තරම් ප්‍රපංච කන්දකට පස්සේද මේ ක්‍රියාව මෙහිම ක්‍රියාවත් වෙන්නේ. සම්මා කම්මන්තේ සහ මිච්ඡා කම්මන්තේ. සම්මා වාචාව සහ මිච්ඡා වාචාව කියන මේ වචනයක් පිට වෙනකොට කොච්චරක වේගයක්ද එතන වැඩ කරන්නේ? තුවක්කකින් පිටින උණ්ඩ මොනිසමක් වගේ. හිතවිල්ලක් එන්නේ විශාල සංඥා වේදනා රාශියක් කරා. ඒ නිසා අපි එතෙන්දි මඩු ගන්න මේ ඒ ద్వාරයේදීම ඒ පිටවෙන එක බලලා නැත්නම් Taman කරා එන එක බලලා එතනදීම ප්‍රතික්‍රියා නොකර ආපස්සට යන එක. කොහොමද මේ මේ වැඩ පිළිවෙල පටන් ගත්තේ කියලා යන්න පටන් අරගත්තොත් ඒක රූප දිගේ වෙන්න පුළුවන් වේදනා දිගේ වෙන්න පුළුවන් සංඥා දිගේ වෙන්න පුළුවන් සංස්කාර විඤ්ඤා ඕනම දෙයක් වෙලා වෙන්න පුළුවන් මේ සංඥාවල තියෙන හරි විචිත්‍රයි හරීම විචිත්‍රයි අපි මේ එකතු කරන තාක් එකතු කරන්නේ මොනවද කියලා හුද්දු සංඥා ටිකක් විතරයි මේක කවදාද අපි ගෙවම් කරන්නේ කවද මේ පොදිය බිම තියන්නේ ඒ සඳහා වෙන්න තියෙන අලුතෙන් එන සංඥා නැති චිත්තක්ෂණයට සාදර වෙන එක තමයි. ඒ සඳහා ඊට ඉස්සෙල්ලා ගෙවම් කරපු සංඥාව අඳුර ගන්න. මේ සංඥාව දැන් ගෙවුණා. ඊට පස්සේ කිසිම සංඥාවක් නැත්නම් අනිමිත්ත වූ. එහෙම නැත්නම් සංඥාවගේ තොර වූ தત્ත්වයේ තියෙන තාක්කල් මට හොඳයි කියලා ඒ සංඥාවගේ ගෙවම් කරන නිරෝධ සංඥා, විරාග සංඥා, පහාන සංඥා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිබ්බා මේ මතු කරන කය වෙහෙසන දේවල් හිත වෙහෙසන දේවල් වචන වෙහෙසන දේවල් ඔක්කොම වෙනුවට මේ සාන්තය මේ ප්‍රණීතේ නම් සියලු සංස්කාරයන්ගේ අතහැරීම සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ සියලු අපදීන අතහැර දෙන්නේ තන්නක්කයෝ තණ්හාව දුරු කිරීම විරාගෝ රාගයේ අංජනීය කරන ගතිය නැතිවීම නිබ්බාන. ඉතින්සයි නිබ්බානය කියලා කියන්නේ ඒ ආශේවන ප්‍රත්‍යේ භාවනීය භාවිතයේදී ලැබෙන අවසාන ඒකට කියනවා පටිප්පස්සම්බ නිබ්බානියේම චිත්තක්ෂණ වශයෙන් ලැබෙන තමයි කියන්නේ තදංග නිබ්බුතිය කියලා. තදංග නිබ්බුතිය මෙතන ඉන්න හුඟ දෙනෙක් අත්දකලා තියෙනවා. නමුත් හිතෙනවා නිවන කියන්නේ කහා පාට රත්තරන් ගුලියක් වගේ එකක් සාක්කු විදාගෙන යන්න පුළුවන්. යනකොට gedara ගෙනියන්න පුළුවන් එකක් කියලා. මේ හම්බෙන මේ චිත්තක්ෂණේ තියෙන විවේකී කියලා මේ චිත්තක්ෂණේ තියෙන විස්රාමයේ කියලා මේ චිත්තක්ෂණේ තියෙන මේ හුද්දකලාව කියලා කවුරක් අද දෙනවා. මොකද ඒක ගිනියන්න දෙන්නේ නැහැ. ගිහිල්ලා ගෙදර ගිහිල්ලා බබාලට පෙන්නන්න දෙන්නේ නැහැ. ඒ නැත්තම් බෝඩ් එකක් ගහලා විත්‍ය අල්ලගෙන මේ මට මේ උපාධිය ලැබුණායි කියලා පෙන්වන්න සාති කරන්න මේ රාමු කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ තාක්කල් දුවනවා දුවන තාක්කල් සංඥා ආරා තමයි. ඒ සංඥාවලට බුදුහාමුදුරු කියන්නේ මේ හේන කටවල තියෙන පඹයට ඒ හා ওই ඒ මොයි බය වෙන්නා වගේ මූණ දිහා බලන්නේ අර මනුස්සය අතර ඉන්නවයි කියලා තමයි තියෙන්නේ කවදාකවත් ගිල පරීක්ෂා කරන්නේ. ඒ වගේම යම් කිසි තැනකදී සංඥාවකට බය වෙලා දුවන්න ගත්තොත් කොච්චර දිව්ව සංඥාවත් එක තමයි දුවන්නේ. යකෙකුට බය වෙලා දිව්වනම් මුද්දට මතක තියන්න යකත් එක්ක තමයි දුවන්නේ. බුදුහාමකල් තියෙන යකෙකුට බය වුණා නම් එතනම නතරලා බලපන්. උන්වංශිකේ තියෙන අවුරුදු 6ක් හිටියා. හූනෙක් කන ගන්න සද්දයක් මට ඇහුන්නේ නැහැ කියලා. නැසීරම ගේන සංඥාවල්. ඉතින් ඒක තිබුණාට පස්සේ ඒකත් එක දුවන්න ගත්තොත් අර සංඥාවත් එක තමයි දුවන්නේ. ඉතින් මේකට හොඳක් වෙලා තියෙන මේ කට්ටඩියෝයි අරුම් මෙව සෑහෙන්න වට වෙලා ඉන්න අම්මෝ යෝකට මෙව කලු කුමාර දිෂ්ටිය අරකයි මේකයි කියලා මිනිහා ගානක් කඩා ගන්නවා. එහෙම නැත්නම් කුණු අරපෙන් පයින්නවා දෙයයන් ආදර කාටවත් පිස්සු ඇද්දලා ලැබෙන්නේ නැහැ කියලා. අයි පිස්සු ඇද්දලා නැද්දලා මිනිසුන්ට බිස්නස් තියෙනවනේ. ඉතින් මෙහෙම ලෝකයක් තියෙනවා. ඒ ලෝකෙට අපි කොක්ක වැටෙන්නේ අපි මේ සංඥාවල් පිළිබඳව තියෙන ඒ මායාකාරී ගතිය මිරිඟු ගතිය තේරුම් ගන්න තු මේ ඉන ඔක්කොම මේ පවතින දේවල් මෙව ඇත්තයි මෙව සත්‍යයි කියලා මේ ඝන සංඥාවට වැටිලා එහිම් මින් යන කෑලි කෑලි ටිකක් එකතු කරලා මේ ගොනු කරගෙන ඝන සංඥාවට අල්ලාගෙන මේ කලාප සංඥාව සහ ඝන සංඥාව කියන එක තේරෙන්නේ නැති එක. කලාප සංඥාව කියලා කියන්නේ කෝරුම් ටිකක් හදනකොට ඉදල කියලා කියනවා. ඔකට ඉලපත කියලා කියනවා. ඉලපත කඩන්න බෑ. මත එක එක කූරක් ගත්තොත් සුටුස් කාලා කඩන්න පුළුවන්. ඒ නිසා සරුවත්නන්ද කියලා දිනවා නලාගාරම්ම කුංජරෝ. බටාතු පටකොටු වලින් හදපු ගයක් බින්දින ඇතෙකුසේ එකේ කැරගෙන කඩන්නේ. අහුවෙන අහුවෙන ලා මේ සංඥා කරනකොට අර ප්‍රපංචකරණේ ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා. ඒ ප්‍රපංච නැතිවීමේදී ඇතිවෙන මේ පාළු ගතිය, නීරස ගතිය, කම්මැලි ගතිය හොඳට තේරුම් ගන්න ඕනේ මේක භාවනාවට ලොකු සුබ නිමිත්තක්. දන්නේ නැති එකනා කාලකන්‍යා අශප්පුරුෂයා ඒකට වෛර කරලා නිබ්බිදාව තේරුම් ගත නැතිවීමෙන් ද්වේෂයට හරව ගන්නවා. නිබ්බිදාව එනකොට දන්න කෙනා සංඥාව පැත්තෙන් බලන එක නයික ප්‍රඥාවෙන් බලනවා. රංජනයක් ආවනම් වින්දනයක් ආවනම් සංසාරේ. නිබ්බිදාවක් ආවනම් විරංජනයක් ආවනම් නිවන. ඉදා ඉඳලේ මනුෂයාගේ අගයන් ආඩම්බරම් කරන පුදුමාකාර වෙනසක් වෙන්න පටන් ගන්නවා. ඒක වෙනතෙක් ඒ ඒ පෙරලිය වෙනතෙක් ඒ පුද්ගලයා දිග්ගටම කරන්නේ Tamanට වින කරගන්න එක තමයි. දිසෝ දිසං යන්තං කෛරා වේරීවාපන වේරිණං ඒ මිච්ඡාපන හිතං චිත්තං පාපියෝණං තතෝ කරේ. වැරදියට වටහාගත්ත හිත ඇති මිනිහා වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට කරන දේ කරනවා. මේ හතුරෙක් හතුරකට විදිහ කරන්න තියෙන දේ නිසා සියලු වැඩ බහා තබලා මේ හිත මිච්ඡාපනීත හිත වැරදියට අල්ලගත්ත හිත හරියට හදාගත්තොත් ඒක දිගටම මේ මනුස්සයාට එතන ඉල පුදුමාකාර නිදහසක් විමුක්තියක් ලබා දෙන්න. හැබැයි මේ සංඥා විතරක්ම නෙවෙයි මේකට ඇති මාර්ගය. අනිකුත් රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී වශයෙන් මේ සංඥා විතරක්ම නම් ওই නිව සංඥානා සංඥායතන අකින්චඤ්ඤායතන නිවන වෙන්න ඉඩ තිබුණා. ඊවැද සංඥාව ගිවන් කරනවනේ. ඒක නෙවෙයි නිවන කියන්නේ මේට යටිමුත් තියෙන මේ සංඥා බහුල වීමෙන් ඇති කරගන්න ඝන සංඥාව හරහා ඇති වෙන සංස්කාර සම්බ සංකාර සමතය යෝගාවචර තේරුම. නමුත් ඉතින් යන්නම අරුමේ සංඥාවල් පිළිබඳ කෑදරකම කියනවා. නැත්නම් සංඥාචින මායාකාරීකම. අස්බඳුන් ගතිය දන්නේ නැතුව ඒක සත්‍යයක් වශයෙන් බාර ගන්න එක්කනට ඉන්නහට යන්නම අරු නිසා මේක රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් ගෙවම් කරමින් ගෙවම් කරමින් තමයි සිද්ධ වෙන්නේ. සාද ධර්ම දේශනාවත් ඒ ගෙවම් කරන මාර්ගයට තවත් රුකුලක් ආධාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.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 කම්මේන බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං ධමාගමෝ හෝතු යාව නිපාණපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාණපත්තිය සාදු සාදු සාදු